අපි ගිය පාර 8 වෙනිදා රැසිචිලාවේ යෝගාශ්‍රම සංස්ථාවේ මේක අපි කියවලා තියෙන යෝගාශ්‍රම නූතනේ පළවෙනි කොටස දුකෝ දුක් කියවලා තියෙන දෙවෙනි කොටසට අපිට යන්න තියෙනවා ඊට පස්සේ අදත් අපි ධර්ම සාකච්ඡාව පටන් ගන්න හදන්නේ ඒ යෝගාශ්‍රම සංස්ථාවේ විවස්ථා කියවීමෙන් ඊට පස්සේ අපි සාමාන්‍ය ඵල සූත්‍රයේ දා අජ්ජංච ලජ්ජංච කියන දුක නිපාතේ කියවන්න පටන් ගත්තා. අද අපි ඉස්සරහට වාක්‍යයක් කියවලා ආ ඒක ධර්ම සාකච්ඡාවේ මාතෘකාව කරගන්න නැත්නම් විවෘත ධර්ම සාකච්ඡාව බවට පත් කරගන්නවා. ඒ අනුව අපිට අද ව්‍යවස්ථාව කිවිීමේ සතිವಾರය ආරම්භ කළ දෙන විදිහට 13 කුටියට ආරාධනා කරනවා. දේරුවන් සරණයි. දේරුවන් සරණයි. චිත්තාවන්ට කියන්නත් මතක තුනා තියෙනවා කියලා මම හිතන්නේ රත්නායක ඉන්නවා කිව්වත් දන්නේ නැහැ කොහොම හරි සම්බන්ධ වුණාට සන්තෝෂයි. අපි යන්න හදනවා යෝගාශ්‍රම ව්‍යවස්ථාව කියවන්න මෙතෙන් ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා හිටිනවා.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 හිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයි කිහි නොගිහි හැම දිනෙක වහාම ගේහසිත ප්‍රේමයෙන් උසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාව උද බාල තරුණයන් හාද රහස්සී නොබිනිය යුතුය. වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතු. වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යුහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකල යුතුය. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේ පින කාතබ්බා ආමිසත්ථාය ලෝලතා කප්පියේ හින කාතබ්බා ආමිසත්ථාය ලෝලතා යුහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය දාගබ් ගෝමලු හමදමින්ද ගඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දෙහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය.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 ශීලාභරණය මෙමු নানা ආකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්ත කිලමත් හනු යෝගයට අයත් වන කෂ්ට වෘත දුෂ්කරාසන ආදී වර්ජනී කොට ශාරීරික සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුසු කර්මක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කලෙහි ආරක්ෂකයෙකු සමග ගොස් උපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම අධ්‍යාත්ම ගුණ සංජානනයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමවන්න කර්මස්ථාන රකිහා රකිනා ධූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ටම සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. න භික්කවේ කේනච පරියායන ජාතරූප රජිතන් සාදී තබ්බංය. යයි වදාළ බැවින්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 යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් මිදි කිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතමත ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තරකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක්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 මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු යෝගාශ්‍රමීය කතිකාවත නිමි. දැයි ඒ ලොකු ස්වාමීනාසිකමයි අත්තරම ඔක අන්තිම ටික විතරක් අපවත් වෙන අවුරුද්දකට විතර ඉස්සර ගල්දුවේ ගිහිල්ලා සාකච්ඡා කරලා ඉතුරු කරපු එකතු කරපුවා නැත්නම් ලොකු සාංශය අත්තකුරෙම ලියලා බාහිර දීලා තිබුණ ව්‍යවස්ථා ඉතින් ඒක නිතර කවුරුත් මතක තියා ගන්නවා නම් අර පාරෙන් පිට යනකොට පොඩ්ඩක් නැවත සිහි කැඳවලා දෙනවා. අපි ඊගාවට යනවා සාමාන්‍ය ඵල සූත්‍රයේ එදා කතා කරපු මාතෘකාවෙන් තව පියවරක් ඉදිරියට අජින්තේ ලජ්ජංච අජ්ජංච ලජ්ජංච කියන එක තමයි අපි එදා ඉවර කරලා තියෙන්නේ. ඉතින් එහාටයි යන්න තියෙන්නේ. අත්තිකෝ ආවුසෝ තේන භගවත් දීගනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රයේ දෙවෙනි කාණ්ඩය. අත්ථිකෝ අත්ථිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ද්වේ ධම්මා සම්මදක්ඛාතා තත් සබ්බේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව දේව මනුස්සානම් කතමේ ද්වේ ධම්මා නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිච්ච දිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති උත්ථාන කුසලතාච සමාපත්‍ති කුසලතාච සමාපත්‍ති උත්ථාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජංච ලජ්ජංච අජ්ජ වංච ලජ්ජ වංච කන්තිච සෝරච්ඡංච කන්ති සෝරච්ඡතා කන්තිච සෝරච්ඡ සෝරච්ඡංච ඒ කොහොමද සිංහල දාලා තියෙන්නේ ශාන්තිය සහ ශාන්තියද සෞරත්‍යය සිල්වත් බවද සිල්වත් කියලා මේ වරහන් ඉදිරිය තියෙනවා සෝරත් සෞරත්තේ සෝරච්ච සෝරච්චන් කියලත් කියනවා සුරත් භාවය කියලත් කියනවා නාකොට සීලේ බැඳීගත කරනවට සීලේ කියලා රතියක් ඇති කර ගන්න සීල ශික්ෂාවට ඒක කරන්න පුළුවන් කාන්තිය තියෙන කෙනාට විතරයි. මොහිවචන සුළු එක්කන බොහොම ඉක්මනට සීල්පද කඩා ගන්නවා. ඒ නිසා මෙතෙන්දී ක්‍රියාවක් කරනකොට බලන්නේ තමයි රකින්න සීලයට ලැජ්ජ අජ්ජංච අජ්ජවංච ලැජ්ජවංච කියලා වගේ මට ගැළපෙන දෙයක්ද එහෙම නැත්නම් මේ ආරාධනාවක් ඇතුවද කරන්න කියලා බලනවා. ඉතින් ඒ නිසා ඒකට ලැජ්ජී කුක්කුච්චතා කියලාත් කියනවා. ඒකම තමයි පහුවෙනකොට මේ මේ කියන මේ සෝරච්ඡතාවයට සීල අරසා කිරීම උදව් වෙන්නේ ඒකට කන්ති කියලා කියනවා. ඉතින් ඒක පුරුදු කළ යුත්තක් නිසා ඒ කියනවා කන්ති බලා පබ්බජිතා කියලා. රජේ මේ පැවිද්දෙකුට තියෙන බලය ශාන්ති බලය. රජික බලය, සෙනග බලය, බබුක බලය, ඇඳුම් බලය තා මොකක්ද දෙකක් තියෙනවා. හතරවෙනි එක තමයි පැවිද්දෙකුට තියෙන බලේ ශාන්තිය. ඕන කෙනෙක් කොච්චර දඟලුවත් භික්ෂුවක් දඟලපු ගමන් භික්ෂුකම ඉවරයි. කලබල වෙච්ච ගමන් ඉවරයි. ඒ නිසා කලබල වෙන්න ඕන ගමන් නැහැ. එහෙම අපිට දිනා ගන්න දෙයක් නැහැ. කිසිම තැනක මේ බුදුචානන්සේ ත්‍රිපිටකේ මේ අයිතිවාසිකම කියන වචනේ ලියලා නැහැ. කිසිම තැනක අපිට එහෙම අයිතියක් නැහැ. අයිතිය තියෙන්නේ විඳවන්න විතරමයි. දුක් විඳින්න අයිතියක් තියෙනවා. ඒ ඉපදිච්ච හින්දා. ඉන් එහාට භික්ෂු අයිතිය කියලා එකක් නැහැ. ඉතින් ඕක තමයි වල්පොල රාහුල හමුදු භික්ෂුවගේ උරුමය කියලා පොතක් ලියලා මුළු ශාසනයම කෑවා. කලවන්න බැරි විදියට කෑවා. මම මෙහෙම කියන එක හොඳ නෑ. නමුත් විග්‍රහ වෙලා තියෙන නිසා මට බය නැතුව කියන්න පුළුවන් භික්ෂුවගේ උරුමය. ඊට පස්සේ ඩබ්ලිව්.එස් කරුණාත් මහත්තයා භික්ෂුගේ උරුමය කියලා ආයෙ පොතක් ලිව්වා. භික්ෂුගේ උරුමය කියන්නේ ඒක උදුරා ගන්න දෙයක් නෙවෙයි ඒක සාජේ ලැබෙන දෙයක්. සිංහෙක් භික්ෂුවක් කියලා කියන්නේ සිංහෙක් ඌට ආයෙ උරුමය උරා ගන්න දෙයක් නෑ ඌට ඕන එකක් කන්න පුළුවන් ඕන තැනක රජය පවත් ගන්න පුළුවන් මොන දිනාගන්නේ කියලා සම්පූර්ණ අනිත් පැත්තට ලිව්වා. ඒ නිසා කියනවා සිංහල ඉතිහාසයේ ලියවිච්ච වැදගත්ම පොත කියලා කියනවා හොඳ නරක නෙවෙයි භික්ෂුවගේ උරුමය. ඒක ඉංග්‍රීසියෙන් ලියලා පස්සේ සිංහලට දැම්මා. ඉංග්‍රීසියෙන් ලියනකම් කලර් එකක් වුණේ නැහැ. මොකද ඔක්කොමලා හරි කැමැත්තෙන් බාරගත්තා. සිංහලට දැම්මා. දැන් මේ විද්‍යාලංකාර ප්‍රකාශයත් එක්ක. දැන් මේ යක්කඩේ පඤ්ඤාරාමතුත් එක්ක. විනාශයි. ඉදයින් පස්සේ තමයි භික්ෂු දේශපාලන සහ දේශපාලන භික්ෂු එළියට ආවේ. ඊට පස්සේ භික්ෂු දේශපාලන අතකොළුවක් වඩපත් වුණා. දැන් පාර්ලිමේන්තුවටත් ගිහිල්ලා ජනාධිපතිත්වයටත් ඉල්ලනවා. මේ තමයි උරුමය. අර දීලා තියෙන කන්ති බලා කියන විදිහට හිඟාගෙන කාලා Taman කැලයක් වල ගිහිලා ගහක් මුලට ලයිනලා භාවනා කරන ගතිය නැති වුණාට පස්සේ දිනාගත්ත හැමදේම කක්කා. හරි કૃතිමයි. ලැබෙන දේ නැහැ. ඒ නිසා භික්ෂුවකට තියෙන කන්ති බලා. ඉතින් යෝගාවචරයකට ගිහිගේ ඉඳලා ඇවිල්ලා අර භික්ෂුවගේ තියෙන ඒ ශාන්තිය ඉවසන්න පුළුවන්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. දෙක භික්ෂුවක් කියලා සිවුර පොරව ගත්තට ඉෂ බෑවට යාළඟ මේ ඉවසීම තියනවද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා කන්ති පරමන් තපෝතිතික නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. මේ ශාන්තිය පරම සැපතයි. ඒතම නිවන කියලා කියනවා. අපි හැමදාම හන්දාට ওই ගාථාව සජ්ජායනා කරනවා. ඉතින් ඒකේ පෙන්වන්නේ එතන එතන ශාන්තිය. තදංග ශාන්තිය. තදංග ශාන්ති කියන්නේ තදංග සතිය. තදංග නිබ්බුතිය ඒක භික්ෂුවකට නෙමෙයි ඕනම ගිහියෙකුට නෙමෙයි ඕනම මිනිසෙකුට තියෙන ජීවිත බුද්ධිය. එයාට ඕන වෙලාවක වර්තමාන මොහොතේ ගියාට පස්සේ දිනා ගන්න දෙයක් නෑ ඒක දිනපු එකක්. ඉන්න බැරිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙලාවට කියනවා මේ ඉන්න බැරි මැස්සු ඉන්න නිසා නිසා මැක්සන් නැති කර දීපියව් කියලා අයිතිවාසිකම් ඉල්ලනවා. කැස්ස නැති කරපියව් කැස්ස නැති කර දීපියව් කියලා අයිතිවාසිකම් ඉල්ලනවා. වැස්ස නිසායි බැරි වැස්ස නැති කරලා දීපියව් කියලා අයිතිවාසිකම් ඉල්ලනවා. ඒ කියන්නේ කොන්ද බර නෑ. ඒ කියන්නේ පෞරුෂත්වයක් නැහැ. ඒ කියන්නේ සතිය අඳුනගෙන නැහැ. ඒක කියන්නේ සතිය තවදුරටත් පන්නරේ පිටන තරම් තාම ශද්ධාව නැහැ. ඒ නිසා බුරුමෙන් කියනවා විවසන්නා නිවන් දකින්න. කන්ති බලා පබ්බජිතා කියන එක තමයි ඉවසන්නා නිවන් දකින්න. දැන් මේ ලෝකේ ඒක කරන්න බෑ. ඒක හිතන්නේ ඉවසන මිනිහා නෝන්ජලයා බය අඩුයි. ඒ නිසා ඌව තලාගෙන කණ්ඩායම් දඟලන්නේ. ඒ ඉවසන්න එපා. ගැහුවොත් ගහපිය. බැන්නොත් බැනපිය කියලා. ඉතින් කටුකුරුන්ති සාංශ කියනවා එකට එක කෙරුවාම ඊමන්සෝ එකට එකක් කරලා නතර වෙද්දී එකට දෙකක් කරනවා. ඌ එකට දෙකක් කරපුවාම මම දෙකෙන් නතර වෙනවා දෙකට හතරක් කරනවා. මම හතරක් කරපුවාම හතරෙන් නතර ඌ අටක් කරනවා. ඉතින් මේක වැල්පොලි ක්‍රමයට යන්නේ. කවුරු හරි ඔලුව පාත් කරුවා නම් ඕන එක ගහන එක ගහගත්තා වෙයි. මම ශාන්තිය බලනවා මම පැවිද්දෙක් වෙන්න බලනවා කියලා ඉවරයි. මේ ඔළුව පාත් කරන මනුස්සයාට කාටවත් නඩු පවරන්නත් බෑ දොස් අගින්නත් බෑ. එයා සාමී වෙන්න මේ වැඩේ කරන්නේ. ශාසන ගෞරවයෙන් කරන්නේ. ඒ වෙනුවෙන් අපේ තේරවාද ශාසනයේ මහතිරුණාංශලා කාලා තියෙන කැමන ගීයකට හිතා ගන්න බෑ. මේ ගීය පොඩි දෙයක් කැප කරලා ඉල්ලන ඉල්ලීම් සහ මේ තිරුණාංශලා මේ අවුරුදු 2600ක් මේ විදේශ ආක්‍රමණ ව්‍යසන බැමිණිටියා සාය කරකොල සෑය තියෙද්දි මේක අරගෙන ආපු හැටි කිව්වල කවුරුත් බාර ගන්නෙත් නැහැ. බාර ගන්න කියන්නේ අතිශෝක්ති කියන්නේ කොහෙද තියෙන අවුරුදු 2600ක ඉතිහාසයක් අපෙන් තොර. අපි ළඟ විතරයි තියෙන්නේ. ඒකේ තියෙන්නේම දිගටම හැම කෙනාම කුතු කරලා තියෙනවා මේක. කුතු කරන හැම වෙලාවෙම මුවින් නොබැන. ශාසනය මගේ අතේ තියෙන්නේ මම මේක රැක් ගන්න ඕනේ කියනවා මිසක් මේ යන විදියට හොද්දට ලුණු නැහැ කියලායි වැස්සටයි කැස්සටයි නලිය නලියා ශාන්තිය ගන්න අමාරුයි. නිසා කන්ටි බලා පබ්බජිතා තමන්ට කොතනකද හරි බාධාවක් පැමිණිච්ච වෙලාවක ඔක්කොම ඉවසන්න පුළුවන්කමක් නැහැ මට ඊට වැඩිය මේකට චෝදනා කරන්න ඉස්සෙල්ලා අයිතිවාසිකම් ඉල්ලන්න ඉස්සෙල්ලා මට මේක තව ඉවසන්න පුළුවන්ද කියලා බලනවා නම් මේ ලෝකේ ස්පිරිතාල සේරම වහන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ මේ බය තියෙන්නේ මේකේ රෝග ලක්ෂණේ මැරෙයි කියලා බය ඉතින් ලෙඩේ එන්නේ ඉස්සෙල්ලා කියලා පොලිමේ ඉන්නවා නැත්නම් පිස්සු කියලා හිතා ගන්නවා. එහෙම නැත්නම් වටේට බඩු රැස් කරනවා. මේ හදිස්සියක් වෙයි කියලා. වෙල වෙලා වෙනකොට හොයන්න බෑ බඩු ඔක්කොම ඇංගිලා. අවශ්‍යිත හම්බ වෙන්නේ වෙලාවට කැත්තෙන් පොල්ලෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මේ පුරුද්ද තමයි බාලදක්ෂ ව්‍යාපාරය හදන්නේ. ඒක ඉස්ලාම දක්ෂව හැදී බුදුජානනාංශයේ මේ පැවිද්ද කියලා කියන්නේ ඒකට. ශාසනික කියන්නේ ඒක නැත්නම් භික්ෂු කියලා කියන්නේ උතෙන්ද. නමුත් අද භික්ෂූන් හොස්සලගේ මැස යන්න බැරි කොටින්ම අයිතිවාසිකම් ඉල්ලගෙන පාට බෑලා අත විසිකරනවනේ. මේක අපිට දියව් අරක මේක දියව් කිය. ඔය හකන්ද පඬිතුත් මහත්තයා එම්මදාම ලියපු පත්‍ර කෑලි ලොකු සංසතේ වල තියෙනවා. ලොකු සංසතේ පත්‍ර බලන්නේ මේ භික්ෂුන්ද. එතර ලියන. එයා යුඑන්පි එකේ හිටපු සභාපති. ඒක ලියලා පීඨාධිපතිගේ කාමරේ බැනලා ගහලා තියෙන භික්ෂුන් වහන්සේලා අපිට මෙහෙම කරන්න බෑ අර කරපියා මේ කරපියා කියලා. ඉතින් ලොකු සංසය පත්‍ර කෑල්ල කපලා ඒවලා තියෙනවා. මේ භික්ෂූන්ද මේ ලැජ්ජී කුක්කුච්චක ඉවසන සුළු භික්ෂූන් ටිකක් හදමු කියලා. එයා කියන්නේ ධර්මායතන හැදුවේ ඒකට. ලංකාව ඇතුලේ බුද්ධ ශාසනය පිනට ලෝකේ තියෙන එකම ආයතන ඔච්චරයි. අනිත ඔක්කොම පිටරටවල බුද්ධ ශාසනය පිටරණ තියෙන්නේ. මේක ලංකාව ඇතුලේ බුද්ධ ශාසනය පිටරණ. මොකද මේ තරමටම ඉවසන සුළු ගතිය නැහැ. නුරුස්නා සුළු ගතිය. පොඩ්ඩ වෙනකොට එක තප්පරයක් ඉවසන්න බැහැ. රෑ නෑ, දවල් නෑ. වලිගේ උඩ තියාගෙන දුවන්නේ. ඉතින් ඒක අර භික්ෂුවකගේ தত্ত্বය අපි යෝගාවචරයට දෙනවා. කියලා කියනවා සෝරච්ඡංච ඒ කියන්නේ මේ මොකන මොන දේ තිබුණත් අධිශීල පිළිබඳව කැමැත්ත නැති කරගන්න එපා. තව අධිශීලයට මම යනවා. ඔය දෙවිය බාධාවත් මම යනවා. ඊට පස්සේ තමයි අධිචිත්ත අධිබහ අධිප්‍රඥා භාවනා යන්න තියෙන්නේ. ඒ සුරත් භාවය භාවනා රාමතා හෝති භාවනා රත අතෝ කියන එකම තමයි මේ ශික්ෂාවට දාලා තියෙන්නේ. ඉතින් මේක කරගන්න බැරි නම් Tamange නෝන්ජල්කම ඇර දෙවැනි සාධකයක් බුදුහාමර පෙන්නලා නැහැ. යම් කිසි කෙනෙකුට සීලය දිනු කරන්න හෝ පවතින සීලය අරසා කරගන්න දෙවැන්නේක් බලපාන්නේ නැහැ. බලපානවයි කියලා කියනවනම් ඒක බය ආදු අර්ථකතනයක්. එහෙම නැත්නම් පසුබෑමක්. පසුබෑවට කමන්නේ කාටවත් චෝදනා කර දඟලන්න එපා පරිතද කරගන්න හමුදාව කැඳවන්න බැරක්කෙට සංවිධානය කරන්න ආය යවන්න බල මේ යුද පෙරමුණට. එහෙම යනම නම් ආණ්ඩු ඕනෙත් නැහැ. ඒ මනුස්සයා බයලජ්ජා දෙක තියෙනවා, දේව ධර්ම තියෙනවා, සුඛ ධර්ම තියෙනවා. ඒ මනුස්සට තේරෙනවා මේ වෙලාව වෙනම් බැරි වුණා. මම ආයෙසර සූදානම් වෙලා ගියොත් කරතයි. ඒ තමයි කන්ති කියන වචනය, ක්ෂාන්තිය කියන වචනය, කැමැති කියන වචනෙන් ඇවිල්ලා තියෙනවා. කැමැති කැමැති කැමැති කියලා කියන්නේ මම මේ මනසගේ ඇසුර කැමැති. මෙයාගේ ඇසුර කැමැති නෑ. ඒ කියන්නේ මම මෙයාගේ ඇසුර ඉවසනවා මෙයාගේ ඇසුර ඉවසන්නේ නෑ. කැමැත්තමයි මේ තියෙන්නේ. ශාන්ති කියලා කියන්නේ කැමැති කැමැති. නෑ විසංවා සත්තංවා න කැමැති. භාවනා කරන එකන විසක් ආවට එයා කැමැති වෙන්නේ නෑ. ඒ නිසා විස වදින්නේ නෑ. ශස්ත්‍රයක් එනවා කඩුවක් එනවා. ඒකට කැමති නෑ. එයා දන්නවා මට කඩුවෙන් ආදා කරන්න බෑ. මම ධර්මයෙන් ආරස්සලා තියෙන කඩුව වදින්නේ නෑ. ඉතින් ඒක කැමති වෙච්ච ගම වදිනවා. ඒ තමයි සිංහල මේ සිංහ භාව කතාවේ තියෙන්නේ. ඒ සිංහ සිංහ සිංහ භාව ඇවිල්ලා විදිනවා දෙපාරක් සිංහයා රත් කිහිල්ලටමයි විදින්නේ. සිංහයා කැමති වෙන්නේ මගේ පුතානේ. මේ වැරදිලා වෙන්න ඇති කියලා අනුකම්පා කරනකම් වදින්නේ තුන්වෙනි දරේ දෙන්නම් මේකට කියලා තරහ වෙච්ච ගමන් ඊතලේ කලි කෙලිම බපුයි. තුන්වෙනි ඊය වදිනවා. මොකද අදින් හේතුව දෙවෙනි එකේදී කේන්ති යනවා. ඒකට අර බාහිර බාධාවලට ඒ කියන්නේ වසං විසංවා සත්තංවා තව මොකද අග්ගීමවා. ගින්දරක් හෝ වසක් හෝ ශස්ත්‍රයක් හෝ Taman කැමති වුණොත් විතරයි වදින්නේ. ඒකයි ධර්මය කියන්නේ. ඉතින් නැත්තම් අපි ශස්ත්‍ර වලට කොපු දාන්න හදනවා. වස වලට ඇන්ටිඩෝට්ස් අහන්න වෙන බලන්න. ඒ ගින්නට ගිනි නිවන හමුදාවල් පේනවා. මොකක්වත් ඕනේ ගින්න පිට හට ගන්න බෑ. අටක જાතේ කියන මම මම පොඩි පැටියෙක් මට ඇවිද ගන්නත් බෑ අම්මත් නැහැ තාත්තත් නැහැ ගින්න හිටපිය කියන. හිටියා. තාම මේ පැත්තට ගිනි අල්ලන්නේ නැතුව ලොකු සාන්තින කාලේ කියනවා. මේ පැත්තට ගිනි තිබ්බා තාම අල්ලන්නේ නැතුව වට්ටක පැටියට මොනවද තිබිලා දෝ කියන්නේ. මට අම්මත් නැහැ තාත්තත් නැහැ මට යන්නත් බෑ ගින්න තෝ හිටු. හිටියා. අපි කැසපට ගහගෙන 119 ගහලා ගින්නියෝ නහුදාහ දාන පාරක් කපාගෙන උතෙන්ට රක්ක කෙනකොට ගින්නත්පත් වෙලා වට්ටකයක් ඉවරයි තේරම ඉවරයි. අපිට විශ්වාස නැහැ. අපි අපිට ශාන්තිය නැහැ. මම ධර්මයේ වැඩ කරන්නේ වෙන දෙයක් වෙච්චාවයි. ඕකට මේ රක්ෂණ සංස්ථාවල මිනිස්සු මොනව කරන්නේ? ඕකට ඇවිල්ලා මේ කොටු තාප බැඳලා ජල තටාක බැඳලා ආයුධ ගෙනත් යන මොනව කරන්නේ? ඉව එකක් තිබුණත් ඔය ප්‍රේමදාස මහත්තයා බොම්බේ තිබ්බාට පස්සේ රාජ්‍ය නායකට මොකද උනේ? වළක්වන්න බෑනේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවට සත්‍ය පිහිටවගෙන මො සතුටින් අපිට ශාන්තිය සෝරච්ච භාවයක් තියෙනවා කියලා ගියොත් ශක්තිති රජ බටා. සිංහ බටා. මොන විදියෙන්වත් වළක්වන්න බෑ. ඉතින් ඒක නැති වෙලා තියෙනවනම් කාලිමෑණියන්ද කියලා හෝ මේ කාලි කලියුගේ කියලා හෝ හරියන්නේ නැහැ. බලන්න නැවත සත්‍ය පිහිටවලා බලන්න නැවත සීලෙ පිහිටලා කොතෙන්ද යන්නද බය වෙන්න ඕන එකක්. ඕන තැනක වික්තෝ ප්‍රතිවලව යන්න පුළුවන් මොකද මට මොකක්වත් නැහැ. අර කියලා තියෙන විදිහට මේ රජ්ජුරුවන්ට රාජාභරණය මුත් භික්ෂුවට සීලාභරණය. සීලාභරණය මුත් අනවශ්‍ය අංග පරිස්කාර පරිස්කාර භූෂණ අංග භූෂණ කරන්න එපා. සිවුර පෙන්නවා ඉන් යාට කිසි සැරසිල්ලක් නැහැ මේකට. ආ උඩට උපාධි කෝට්ට ඕනෙත් නෑ මේකට. නීතිඥ කෝට්ට ඕනෙත් නෑ. පදක්කමකුත් එපා. බැලඳුවොත් කක්කා. බැලඳුවොත් කක්කා. ඒක තමයි කියලා තියෙන රජුරවණ්ඩ රාජාභරණේ මමුත් යෝගාවචර සීලාභරණේ තමයි. සීලාභරණේ කියලා කියන්නේ ඔය දාලා තියෙන මේ බාපනේ. ඔච්චරයි. ඔයින් එහාට මොන ආභරණ අංග භූෂණ පරිස්කාර භූෂණ කරත් බාපණේට තුච්චයි සිල් රෙද්දට ලැජ්ජයි සිවුරට උඩි මොකක්ද දැම්මත් ඇරදී මේක අරසාවට දීලා තියෙන මේක සන්නාහයක් ඔයිට වැඩි මොන දාය බඳින්න තියෙන්නේ ඉතින් ඒක ආඩම්බර කරගන්නකොට සෝරච්ච වෙනවයි බේ මම මේ පණේ පාගේ ඉල්ලගත්ත සිවුර ඕකට ලැජ්ජ වෙන්න තියන්නේ ගෞරව සම්ප්‍රයුක්ත පාවිච්චි කරනවා උඩින් මොකක් අපල්ලන්නේත් නැහැ සිවුරට මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ අංග භූෂණ නැහැ පරිස්කාර භූෂණ නැහැ රජුරුවන් නම් සූසර බඩින් සරතන්න ඕනේ. මනමාලිටත් මාල හත බඳින්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. මේකේ මොකක්වත් නැහැ. ගහක් වගේ දිලච්ච ගහක් වගේ අර අනුරාධපුර ඉඳලා පොළොන මේ යාපනයේට යනකොට වැව් වල හිටවලා තියෙන මැද ගස් තියෙන වේලිච්ච කොළ වැටිලා ඒ වගේ තමයි භික්ෂුව කියන්නේ. මේක ඇඳගත්ත බැස්ස පාරට මොකක්වත් ඕන කරන්නේ. පඩු ගත්තානද පිටතල බොත්තා හා හා හා මොකක්වත් නැහැ. <laughs> කඩුගස්ථානත් නැහැ, පිත්තල පොත්තුනුත් නැහැ, කැප් එකක් නැහැ, මොන මගුලක්වත් නැහැ, සිවුර ගත්ත ගියා. ඒ යන්න නම් ශාන්තිය තියෙන්න ඕන. කාගෙවත් උපස්ථානයක් ඕනේ නැහැ, කාගෙවත් සැලකිල්ලක් ඕනේ නැහැ, කාගෙවත් ප්‍රමුඛතාවයක් ඕනේ නැහැ. බැස්ස පාට ගියා හිඟනාපට. මොන සැලකිලිද? හිඟන්නාට කොහෙන්ද වුණු බත්? අපිට උණුගත් ඕනේ අපිට හම්බෙච්ච පතක් කෑවා ඉතියා අන්න ඒක අද කියලා දෙන්න කියලා දෙනවා ඇත්තටම පොඩි හාමුදුරුවෝ කැමති කැමති මේකට විශේෂයෙන් පොඩි උන් හරි කැමති උන්ට උගන්ලා දෙන්නේ නැහැ නේ ඉපදිච්ච ගමම බැංකු ගිණුමක් හදලා රජේම රුපියල් 5000ක් දාලා දෙනවා කවුරු හරි ගිහලා પાස්පෝර්ට් ටිකුත් අරන් දෙනවා අනේ අරු සදා සොත්ති ආයිවරයි ඒ බැංකුවේ ගිහින් පොලිය කීයක් හම්බ වෙනවද පෙට්‍රල් ගණන් ගිහිලා බල බල ඉන්න බෑරු දැන් ලංකුවේනේ මේ නෙවගේ ඔක්කොම තියෙන්නේ. අයියෝ මේ ගියෝ කරන කුපාඩි වැඩ. ගියොත් එම රජයත් කරනවා. රජයත් කරනවා. මේ වික්ෂුන් වහන්සේලාට කරන්න තියෙන වැඩේ තමයි ගිහිල්ලා මේ බැංකු ගිණුම් දාලා දෙනවා. රක්ෂණ සංස්ථා හරි ගසලා දෙනවා. ඔය ලොකු සංතිලියේ තියෙන මුදල් පරිහරණය රක්ෂණ සංස්ථා බැංකු ගිණුම් අනවශ්‍යයි. මොකද ඒක රකන්තියක් ඉතුරු වෙන්නේ. මොකද ඒකට සෝරච්ච භාවයක් ඉතුරු වෙන්නේ. ওই මල් පිපෙනකොට කවුරුත් ගිහිල්ලා ස්ප්‍රේ කරන්නේ නැහැ නේ. සුවඳ ස්ප්‍රේ කරන්නේත් නැහැ. මල් පිපෙන්න කියන්නේත් නැහැ. වෙලාවට පිපෙනවා. දැන් නැහැ නේ බුදුහාමරණ පූජා කරන්නේ ප්ලාස්ටික් මල්. ඉතින් තොවිලක් ඇදවලු යකට ප්ලාස්ටික් මල් පූජා කළා. ගොක්කොලෙත් ප්ලාස්ටික්ලු. පොල් මලත් ප්ලාස්ටික්ලු යකා හිවල එන්න බෑ කියලා. ඇයි මල මගුල නෙමෙයි. මොකක්ද ඔක ප්ලාස්ටික් මම එන්නේ නැහැ. දපනවලු වතුරනවලු වතුරනවලු මතු වෙන්නේ නැහැ. ඌ වැඩක් නැහැ බොරුනේ කරන්නේ. ඔක්කොම ප්ලාස්ටික්. අද භික්ෂුවත් ප්ලාස්ටික්. කමන්නේ ඒක හිතියට කමන්නේ හැබැයි මෙතෙන් එන්න පුළුවන් වෙන්න ඕන. ශාන්තියට එන්න පුළුවන් වෙන්න ඕන. සෝරච්ච භාවයට එන්න පුළුවන් වෙන්න තූතු කුඩේ ගියත් උඹ දැනගනින් උඹ යාම බේරගනින්. දුන්න දෙයක් ආ කපුවා තෝ පණ රැක ගම් කපුවා කියලා කපුවන්ට උගන්වලු කපුවන්ගේ ගුරා. ඒක අපිත් දැනගන්න ඕනේ. දුන්න දෙයක් ආවා කබරේක් වගේ දිරවන්න පුළුවන්කම තියෙනවා. උට්ටුවෙක් වගේ ඕනේ මඩක වැහත්ත මේකක යන්න පුළුවන් වෙනවා. පියාකුසුගේ දෙකක් තියෙනවා. මොනරේකි වගේ බෙල්ලක් තියෙන්න ඕන ටට්ටක් ගාලා හැමතැනම බලන්න. හැම දෙයක්ම තියෙන්න ඕනේ. තීලා මැරෙන එකයි අන්තිමට මැරෙන බික්ෂුව කරපොත් එක්ක ආවේ. ඉතින් අන්තිම මොන දේ කාලා හරි ජීවත් වෙනවා. අනිත් ඔක්කොම එතකොට වේලිලා, පෙන දාලා, දඟලලා නැහැයිලා. මේක මැරෙන්නේ නැහැ. කොහෙ මැරෙන්නේ? ගලේ ගියොත් මැරෙන්නේ නැහැ. තීර දෙයක් කාලා ජීවත් වෙනවා. ඕක පුරුදු කරන්නේ නැහැ. ඒක පුරුදු කරන් තමයි මේ බාහිර ලෝකෙ මෙච්චර ප්‍රශ්න තියෙන්නේ. ඒක නැති කරන්න යන්න එපා. ඒ ප්‍රශ්න අපිට වැළෙන්නේ අපි ඒවට රණ්ඩු කරන්න කියලා නෙමෙයි රණ්ඩු කරන්න යන අයට ප්‍රශ්න තියෙන්නේ. රණ්ඩු කරන්න යන අයට විතරයි ආතතිය තියෙන්නේ. රණ්ඩු කරන්න යන අයට විතරයි අසහනෙ තියෙන්නේ. ශාන්තින මනසට මොන අසහනයක්ද මොන ආතතියක්ද මොන තරංගයක්ද? එක් සෝරච්ච භාවයේ මලක් පිපෙනකොට ආයෝකට ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. මල පිපිලා. ඒක එක දිශාවට යන්නේ. සීල් සුවඳ දස දිශාවට පැතිරෙනවා. මොකාටවත් අලක් කරන්න බෑ. ආණ්ඩු පෙරලන්න පුළුවන්. ඒ නිසා ඒක දෙන්නෙක් ඕනෙත් නැහනේ. සීලයක් පුරන්න කට්ටක් දාගන්න ඕන ගමන් නැහැ. කොහොමඩක්වත් ඕන ගමන් නැහැ. තනි මිනිහාගේ වැඩේ තියෙන්නේ. ඒකත් එන්න එන්න වැඩි වෙන්න ඕන. වැඩි වෙනකොට ඒක බෝවෙන් ලෙඩක් වටපත් වෙනවා. ඔක්කොටම තේරෙනවා. දෛත්‍යවාසිකම් දිනාගෙන රටේ ඉන්නවට වැඩිය මේ දින දෙකක් කාලා සීලයක් රැකගෙන ඉඳ ගියාම පුදුම පිරිච්ච ගතියක් තියෙනවා. ඉතින් ඒ දෙක බුදුජානනාංශයේ මේ දෙක කියපු දෙේ සමගිව සංජා සජ්ජහනා කරන්න කියලා කියනවා වාද කරන්න එපයි කියලා කියනවා මේකට. මේ කන්තිච සෝරච්ඡතාච කියන එකට වාද කරන්න යන්න එපා නෑ. කන්තිය තිබුණට කිරිච්චක් අතේ තියන් හිටට කමන්නේ නෑ. පිස්තෝලයක් අතේ තියන් හිටට කමන්නේ නෑ කියලා. ඒ ඒ දෙන ලනු ඒ ගුරුවරු සල්ලි හම්බ කරන ගුරුවරු තමයි ගෝලයන් ගෝලයන්ට ඔක දෙන්නේ. කාබරේ තියෙන නිසා පුළුවන් නම් ඉනේ පිස්තෝලයක් තියන් හිටපන්. පීයක් තියන් හිටපන් මොකද විශ්වාස නෑනේ. බෝ මරන්න ඉඩ තියෙනවනේ. ඒකට කන්තිය නෙවෙයි දෙන්නේ. ජේම්ස් බොන්ඩ් වගේ මොකක් හරි උපකරණයක්. එතන හරයක්සා ඒකෙම සීටි නැසුණා නැත්තම් දීපු කුරුවරට වෙඩි තියෙනවා. දීපිකට ගහන්නේ ඕකෙන් බය. එසා බුදුජානනාංශි දුන්නේ අත් දෙක මෙහෙම පෙන්වන එක තමයි අභේ මුත්‍රාව කියන්නේ. කවුරු හරි ආපු ගමන් මේ අත් දෙක පෙන්ව මෙහෙම බලපන් මගේ ඇති පිරිච්ච කිරිච්චකුත් නැහැ, බීයකුත් නැහැ, කරාටෙත් නැහැ, කුන්ෆුත් නැහැ, ජූඩොත් නැහැ, නංචක්කුත් නැහැ. ඔන්න බලපන්. එහෙම නතරේ. ඕනේ ඇතෙකුට මෙහෙම කරපුව නතර වෙනවා කියලා. උට කියන්න ඕනේ මචං කලබල වෙන්න එපා. මයි ළඟ මොකුත් නැහැ. ඕම් බලපන්. ආයෙනතු මේක සාන්ති කරන්න මොකුත් ඕනේ නැහැ. මෙහෙම කරුවා එහෙම නතර වෙනවා. ඕනේ කොට. හැබැයි ආවොත්තර කරාටි වල වගේ ශේෂ්ඨට දෙතුන් සැරේ කියද්දිත් ආවොත් මොනව කරයිද නැහැ. ඉතින් ශරීරේ කරන දේ කරයි. <laughs> ඒකට වලක්ක වගේ කියන්නේ බෑ මොකද ඒක ඇතුලේ භ්‍රමචරයේ කඩන් ආවොත් ගහලාරි බේරියන් කියලා රජන්නාසේ කියලා තියෙනවා. ඒ ටිකට වෙන්නේ ඉස්සලා කියනවා මෙන් බලපන් මයි ළඟ ඇත්තෙත් නෑ රණ්ඩු කරන්න දෙයක්වත් නෑ එන්න එපා. මේ සෙන් මාස්ටර්ස්ලා හොඳටම කරාටි පුරුදු කරලා තියනවලු. ඉතින් කැලේ යනකොට හොරු ඇවිල්ලා තර්ජනය කළා කියනවා දීපියන් සල්ලි කියන සල්ලි පාවිච්චි කරන්නේ නෑ. තියෙන වස්තුවක් දීපමයි ළඟ මොනවත් නෑ. ඉතින් දැන් බබරුව කරන්න බොච්චර සන්තෝෂෙන් ජීවත් වෙන්නේ <clears throat> මොනවද තියෙනවද කියනවා කියන දේ හබන්නේ නෑ. අරු එනකොට ඉන්න එපා. කියනලු ඊට පස්සේ මූ ඒතියෙදි සද්ද දාන හිමීට සොප්පිය ගල්ලා බිම තියෙනවා. එච්චරලු දන්නේ අරුට දීපුවාම වැටෙන්න කබ්බරයා වගේ වැටෙන්න ගන්නට ඕක තමයි අපිට කිව්වේ. නගලන්න එපයි කියලා. හොඳ සෙන් මාස්ටර් කෙනෙක්. ඉතින් දැනගන් කරවන්න වල එපා කරදර කරන්න තමයි ළඟ මොකුත් නැහැ. ඉතින් අර විශ්වාස කරන්නේ නැහැ මෙච්චර කැලේ තනියම මිනිහෙක් කියන ජොලියේ පිස්තෝලයක්වත් නැතුව වෙන්න බෑනේ. සල්ලිවත් තියෙන්න එපාය. ඉතින් සැකකන්නේ කියනවා අත තියන්න එපා කියලා කියනවා. මට ධම්මික හඳුරෝ ඒ කතාව කියලා දුන්නේ. ඒක නම් කන්ති බලා නෙවෙයි. අන්තිමට එනකොට මොනව වෙනවද දන්නේ දඟලන මනුස්සයා නිකම්ම වැටෙනවා. ඉතින් අද අද ඒව දකින්න නෑ. මගේ පිනට පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා. මොකුත් නෑ ගිය සභාව හොබවනවා. ආයි කිසිසේත්ම කිසිසේත්ම ඉල්ලන්නේ නැහැ මොකක්වත්. ඉල්ලා නොසිටීම නිසා සියල්ල තක්මීර වෙලා හිටලා තියෙනවා. මේ සාංශර මොන අවශ්‍යද දන්නේ දෙන්නේ එපා කියන්නේ නැති වෙන තාලෙට. සදී පැහැදී ඉන්නා මොන දේද අවශ්‍ය කරන්නේ ඒක දෙන්න බලන ඒ තරම් උපස්ථාන කරලා තිනයි සාංශර. දැන් එව නෙවෙයිනේ මේ යන්නේ ඉසලා ෆේෂියල් දාගෙන මූණ හදාන ටෙලිවිෂන් ගිහිල්ලා මේ කරන සෙල්ලමත් එක බලනකොට අපිට මේ කැලයක් හම්බෙලා තියෙන එක මේ විදිහට කැලෑ දෙපාර්තමේන්තුවල කොච්චර වෙන්නත් ස්තුති කරන්න ඕනේ. හොඳයි. අපි සත්‍යතු ගාලා ඉල්ල වැටෙන්න තැනක් තියෙනවනේ දැන්. ඒස හැම ගියෙකුටම මම කියන්නේ තැනක් හොයාගල්ලා. කොහේ හරි ඔය කොච්චර පිස්සු කෙලියත් ඔය පිස්සු කෙලින ලෝකෙ තඹේකට හලකන්නේ උන් ඔක්කොම කාර්ය කරන තුරු ගාගෙත් රැවටිල්ල. ගස් කොළන් වල එහෙම එකක් නැහැ. ලිලවුන්ගෙත් එහෙම එකක් නැහැ. උන්ට කාර්යයක් ඕනේ නැහැ නේ අපෙන්. ඔබලා ඉන්නේ හිටපල්ලේ යන්නේ පල්ලේ මේ අපි වැඩ වලට අත දාන්න එපයි කියන එක විතරයි ඉදිලව් කියන්නේ. අපිත් කියන්නේ තියෙන්නේ අපිත් ඉන්න අපි දෙකේ දෙකේ දැල ගහනවා. එකෙන් ඇතුළට එන්න එපා. ඉදි එළියම බලයිට පල්ලා අපි එන්න එන්න දෙකේ දෙකේ දැල ගහනවා. ඉදිලා දැල ගහ ගන්නවා. ඒක ඇතුළට එන්න එපා. ආන්නේම කියලා දෙකල බෙදාගෙන පාව නඩු නෑ මොකක්වත් නෑ. කැලෑ නීතිය වැඩ කරන්නේ. බලන්න මොකද වෙන්නේ කියලා හිතාන දෙනකොට UN නීතියට මොකද වෙන්නේ කියලා බලන්න. බලන්නේ බලන්න ඉඳලා ඇමරිකන් ව්‍යවස්ථාට හිටන්නද මොකද වෙන්නේ කියලා. බලන්න ඉඳ බලන්න ඇමරිකන් චීනේ තියෙන ওই කොමියුනිස්ට් වාදයට හිටන්නද මොකද වෙන්නේ කියලා. බලන්න බලන්න හිටන්නද වෙනකොට රුසියාවේ තියෙන ඔය මාක්ස් ලෙනින් වාදවල මොකද වෙන්නේ? ඔස්සේරම මිනිස්සු හදාගත්ත පච. කාලයක් තියෙනවා ඒකට ඊට පස්සේ කාලයක් නැති වෙනවා. ඒක විසීම නැති කරනවා. ඒ නිසා තිබිච්ච මේ මිනිස්යන් අතර තියෙන මනුස්සකම සලකනවා. කාටත් වගේ මේ තන්ත්‍රයක් තමන් බයලජ්‍ය දෙක ඇතුව වැඩ කරන්න පුරුදු කරාට පස්සේ පිටේ කාමුකා අලුත් තමන්ගේ කාමුකා විරුද්ධ පක්ෂේ කාමුකාම කොයිනම්කෝ තමන්ගේ පක්ෂේ උනාමකෝ මේ වස්තු පරිපාලනයට ගිහිලා තමයි මිනිස්යාව කන්ති බල නැති කරගත්තේ වස්තු බලය නිල බලය ජන බලය ඇති කරා. yaadෙන්නේ yaadෙන්නේ ඒකට තියෙන්නෙම ස්වභාවයට ඉඩ දෙන්න. ස්වභාවය තෝරાવી. අවශ්‍ය එක වෙලාවට තේරේ ඒ වැඩේ කරන්න බෑ ඒ වැඩේට විතරයි ඊට පස්සේ ඌ වෙන තැනකට යන චිත්‍ර නාඩගමක මේ ජවනිකාවක් වගේ ඒකට යන්න නම් අපි හැම කෙනාටම රජ වෙන්න පුළුවන් හැම කෙනාටම දොරටු පාල වෙන්න පුළුවන් රජුර රජ වෙන්නම ඕනේ යස සහ සුබ වගේ රජුරණ දොරටු පාල වෙන්න බං දොරටු පාල රජුර වෙන්න ජොලි නාඩගමක් ඒකට තියෙන්නේ දෙන්නම අඳුරන්න බෑ දෙන්නම රැවුලවල ඉන්නේ ඉතින් මහයමතිගේ රැවුලෙන් අතර වෙන දොරටුපාලය. මුලේ ඉදා දොරටුපාල වෙලා තියෙන රජුරු. අන්න ඒ වගේ සෙල්ලමක් යන්න තියෙනවා නම් හරි ෂෝ. ඉතින් මම වෙලා අරගත්තා මම හිතන්නේ පැය භාගයක් විතර වගේ. ඉතින් මම ආරාධනා කරනවා මෙල්බන් නගරයටත් මෙහෙටත් අපි මේ භික්ෂුවගේ බලයක් වශයෙන් මම මේ නම් කරපු නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන කන්ති සෝරච්ඡං කියන වචනේ කාට හරි පුළුවන් නම් මේ සෝරච්ච කියන වචනේ තව අර්ථ දෙන්න ඒක වටිනවා. සෝරච්චමගේ පරිවර්තන කියවන්නකෝ. ශාන්තියද සෞරත්‍යයද සෞරත්‍ය ඔගේ සෝරච්චන් කියලා නෙමෙයි තියෙන්නේ සිපාලියේ තියෙන්නේ. පාලියේ තියෙන සෝරච්චංච. සෝරත් බව කියලත් ඔකට කියනවා. මේකේ රැකීම නැත්තම් ශික්ෂාවයි සඳහන් කරන්නේ. ශික්ෂා ගෞරවයේ ශික්ෂා ගරුත්වය කියලා මේකට කියන්නේ. කියන්නේ මේ බයලජ්ජා නැතුව සමාජයට ඉදිරිපත් වෙන එක තමයි අද ඉදිරිපත් කරන්න හදන්නේ. මේ පොඩි ළමයි පවා ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් ඒක ඔක්කොටම පිටින ගුණයක් නෙවෙයි. ඒක සමහර විතර පිටිනේ. ලැජ්ජා බව කියලා තියෙන්නේ පුළුවන් කාර්කම් ඔක්කොම තියේදී හැකියාවන් සංගවගෙන පස්සේ පස්සට පස්සේ පස්සට අපේ සංස්ථාව ඇති කරනකොට ලොකු ස්වාමීන් වහන්සේ පන්දිසාංශයේ දෙනම පුදුමාකාර දෙකොණ හිටපො දෙන්නෙක් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා පස්සේ සෑම හැකියාවක් ඔතිලා තියෙන ලොකු සංසිකාව. හැබැයි හැම එකටම ඉදිරිපත් වෙලා තියෙන පන්දිසාංශය. පන්දිසාංශයේ ලොකු සංසිකට වඳිනවා ප්‍රසිද්ධිය. ඉතින් ඒක කැරීටර් පොත ලියන්න එන කාලේ ෆොරස්ට් මං ශ්‍රී ලංකා ලංකාවේ සම්පූර්ණ ඉතිහාසය ලිව්වා ආරණ්‍ය පිළිබඳව කවුරක්වත් ඒක වගේ සවිස්තර විග්‍රහයක් අදත් නැහැ එදත් තිබුණේ නැහැ. ඒකදී ලියලා තියෙන මේ වැඩ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ ඥානාරාම සංසි කවදාවත් ඉදිරියපත් වෙන්නේ නැහැ. ඉදිරියපත් වෙන්නේ පඬිතුක ස්වාමීන් වහන්සේ දිනවංශ දිනවංශට ඒ තැන දීලා මේ පිටිපස්සෙල්ල උදව් කරන එක විතරයි. ඒක නිසා හැම දෙයකදීම නම තියෙන්නේ දිනවංශ ආමතුන්. වැඩ මේ කරන්නේ පඬිතුක සංසි දෙන්න දන්නවා. පඬිතුක ආමතුන් හැමදාම දන්නවා. ලොකු සංසියේ ගුණයට කිට්ටු කරන්නවත් බෑ කියලා. හැබැයි උන්වහන්සේ ඉදිරියපත් වෙන්නේ නැති එකත් ගුණයක්. පඬිසාරික පරිපාලන ශක්තියක් තියෙනවා. පඬි ලොකු සාහිත්‍යයට පොයින්ට් එකක් ගත්තා ඉදිරියට ගිහලා වැඩ කරනවා. හැබැයි ගරු කරනවා. ගෝලියෝ මේක දන්නේ නැතුව ගෝලියෝ පඬිසාරික වඳින්න පටන් ගත්තා ලොකු සාහිත්‍ය අමතක කරා. දැන් සංස්ථාවට මතක නැහැ ඥානාරාම කියන නමක් තිබුණයි කියලා. ඒක ලොකු සාහිත්‍ය හිතපු දෙයක් වෙන්න ඇති. නැත්නම් ඒක දැකපු නාටකම දැකපු අපට හිතෙනවා මේ සංස්ථාවේ ඉන්න අමනයන්ටත් අර පේන දිලිසෙන ගැල්ල විතරයි. වැඩි යන හැටි දකින්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගෙන භාවනා කරනකොටත් වැඩ කටයුතු කරනකොටත් ඔය දිලිසෙල තියන රත්තර නෙවෙයි. <clears throat> ඕක පිටිපස්සේ තියෙනවා මේ ප්‍රභාවයක්. ඒකට ප්‍රභාව කියලාත් කියනවා ප්‍රභවය කියලාත් කියනවා. ඒකෙන් තමයි සියල්ල හටගන්නේ. හැබැයි ඒක පැලී පැනලා දෙන්න යන්නේ. කැපි පේන්න යන්නේ. <clears throat> ඒ වෙනුවට ප්‍රකාශකෙක් ඉන්නවා. ഘോഷකෙක් ඉන්නවා සභාවට කතා කරන්න. බෑ ഘോഷක නෙවෙයි විනිශ්චය තියෙන්නේ විනිශ්චයකාරයා තේ. උසාවියේ ഘോഷක ඉස්සර වුණොත් යුක්ති පස්සේ දෙලෙන්නේ නැහැ. හැමදැනම දැන් ഘോഷක ඉස්සර වෙලා ඉන්නේ. කෑ ගහන එක ඉස්සර වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා මිනිසුන් දෙපේ කට්ටිය විතරයි. නමුත් ඊට පිටිපස්සේ ලොකු ශාන්තියක් තියෙනවා. ලොකු ඉවසනසුළු ශක්තියක් තියෙනවා දිහා බලාගෙන. ප්‍රභාකරන් සහ මේ න්‍යායාචාරීටි කවුද ඇන්ටන් ඇන්ටන් බාලසූරිය පටන් ගත්තේ ප්‍රභාකරන් බොහොම කල් ඇතුව. අපි යුනිවර්සිටි ඉනකොට මට මතකයි ලාල් ලැබිලා කිව්වා මෙන්න මේ ආටිකල්ස් වගේක් යනවා. මේකේ ලියලා තියෙනවලු හැම සිංහල දෙමළ ගමකම සිංහලෙන් ලවා දෙමළෙක් මැරෙන බවට මොකක් හරි අලියක් ඇදපන්. ඉහළ සිංහ දෙමළට තේරුම් කරලා දීපන් ওই සිංහලත් එක්ක හිටියට වැඩේ හරියන්නේ යාපනයේට එන්න කියලා. අවුරුදු 20කට කලින් පටන් ගත්තා න්‍යාය. සිංහලු ලව්ව දෙමළෙක් මරවනවා. කරවලා මරවන්නේ. දෙමළට කියන තේරෙනවනේ අපිට ඔය සිංහලෙත් එක්ක හිරියට හරියන්නේ නැහැ වරෙව්. තුන් ඇත්තට දෙමළ මිනිස්සු කැමති සිංහල මිනිස්සුත් එක්ක ඉන්නේ. න්‍යායචාරය දුන්නේ ලනුව මොකද්ද? ඒගොල්ලම ආලියක් හැදලා සිංහල වෙලව දෙමළ මරවනවා. අපේ මිනිස්සුත් නැට්ට උඩ තියාන ගිහලා රහින්සක දෙමළෙක් මැරුව දවසේ අර කියන කිව්වනේ උඹලට ඔන්න වීඩියෝ කරලා රටට පෙන්නනවා. අවුරුදු 20ක් යනකොට දෙමළ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. ජාත්‍යන්තර වශයෙන් සහ ඇතුළෙන් බලනකොට සිංහල මිනිස්සු පැන පැන මරනවා සිංහ දෙමළු. අරු බලයක් ඇති කරගත්තා. ඌ තම්බි කියලා කතා කරන්නේ ප්‍රභා කරන්න මල්ලි. දැන් අපි වැඩේ දෙන්න මේ ඉඳලා ආයුධත් දෙන්න සල්ලිත් දෙන්න. උඹ උඹ සිංහල දෙමළ ටික මිරිකලා ගනි. ගහපියානි පැතලා කියලා. න්‍යායචාරය තමයි වැඩේ කරේ. බැඳලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා මුළු ඕස්ට්‍රේලියාවේ රජයේම න්‍යායචාරය පැත්තේ ඉන්නේ. ප්‍රභාකරන් න්‍යායචාර ඕන සභාවට යන බොහොම නම්බුකාර මනුස්සය කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට මේ හමුදාවෙන් කිසිම මේ පරිණතනිකුත් කරලත් නැහැ. මිනිහා න්‍යාය විතරයි දන්නේ. වැඩි මිනිහ ගාව තියෙන්නේ. ප්‍රභාකරන් තමයි පේන්නේ ප්‍රභා. හැබැයි බලය ඔක්කොම සංවිධානය වෙන්නේ වෙන තැනක. ඉතින් වගේ අම්මයි තාත්තයි දෙන්නෙක් ඉන්නව හැම වෙලාවෙදීම. ඉතින් අපි අර එක්කෙනෙක් දැකලා අම්මා අල්ලගෙන ඉතින් නටන්න ගියාට අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවතුමි දෙන්නම හොඳේ කියා කියන්න සතිය තියෙනවා. සතිය තිබුණාට ওই දිලිසෙන සියල්ල පිටුයස යන්නේ මේකේ මොකද්ද හේතුව ප්‍රත්‍ය බලලා නාම රූප බලලා නාම රූප ප්‍රත්‍ය බලන්න ඕනේ. ලෝකේ yaadena ධර්මයෙන් තමයි බුදුසසුන් කියන්නේ ඒස ධම්මෝ සනන්තනෝ අවේරේනච සම්මන්ති ඕනෙම දෙයකට අවෛරය තමයි සමතේකට කරන දේ. වෛරය අඳුරන්නේ නැතිකම අපිට තියෙන. අපි ළඟ උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන වෛරය. අපි ටික ප්‍රකාශ කරගන්න බෑ කොච්චරද කියනවනම් භාවනා කරනකොට ඇති වෙන කම්මැලිකම තමයි වෛරයේ ලකුණ. ඒක ප්‍රකාශ කරන්න ලැජ්ජයි. ඒක පුද්ගලිකයි රහසිගතයි. ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරපු දවසේ බලනකොට හැම එකම ඉන්නේ එතන තමයි. ඔක්කොම ඉන්නේ පුදුමාකාර කම්මැලිකම. කම්මැලිකම මොකද මේ කැලියට ආවට පස්සේ ඉතින් ටෙලිනාම බලන්නයි. වෙන මොනවත් නැහැ. ඉතින් මේ කම්මැලිලා මේ කම්මැලිකමයි ද්වේෂපදනමෙන් අයින් කරපු දවසේ ඔක නිබ්බිදා ඥානයක් වඩටපත් වෙනවා. ද්වේෂපදනමෙන් අයින් කරන්න බෑ ශාන්තිය නැති නිසා අපිට. ඉවසන්නේ හිතනවා මේ එපා වීමේ ඉන්නේ මේ කාලගුණය නිසා, ආහාර නිසා, කවුරු හරි මට කරපු නිසා නැත්නම් ලඩක් නිසා කියලා අපි හේතු කරුණු හතරකට හේතු කරන්න හදනවා. නමුත් කවදා හරි මේ මේක මෙහෙම කියන්න පුළුවන්. ඒ නීරසකම කම්මැලිකමට කැමැති වෙච්ච දවසේ කැමති එනවා. කැමැති වෙච්ච දවසේ ශාන්තිය එනවා. කැමැති කියලා කියන තමයි ඔය කියන මේ ඉවසීම කියලා කියන්නේ. කමන්නේ ඉතින් මොනව කරන්නද මේක තමයි මනුස්සකම. මොනවාවත් නිකං නොකර ඉනකොට තමයි ඒක පේන්නේ. යදිලා ඉනකොට පේන්නේ නැහැ. ඒ නිසා අපි කරත් බැඳගත්ත හරක් වගේ ඔය කරනවා මොනවද. නොකර හිටපන්. ඒකට කියනවා සීල කියලා. සතුම් මරන්නේ හොරකම් කරන්නේ කාමීත්‍යාචාර කරන්නේ බොරු කේලම් ඊසචන පරිච නැහැ. ඕන් එතකොට කම්මැලිකම එනවා. අන්නේ කම්මැලිකමට කැමති වෙනවට බුදුජානකසේ සඳහන් කරලා තියෙන පොට්ටපාය සූත්‍රයේ මහන්නේ මේක දරතයක් තමයි. මේක පරිලාහයක් තමයි. දැන් තීගා පරිච්ඡේ කිනකොට දරතේ කියන්නේ පරිලාහය කියන්නේ උකට ප්‍රමෝදයක්. ප්‍රීතියක්. උක තමයි සති සම්පජඤ්ඤය කියලා ගනි. දැන් පස්සද්ධිය කියන්නේ කියලා ගනි. උක තමයි එතකොට උක සුඛයක් වෙයි. ඒකට කියනවා ශාන්තිය කියලා. මේ පැමිණි දුක් පැනිරායි කියලා මේක බාර ගන්න ගතිය නැති වුණොත් අපිට එක්ක පිස්සු වෙලා විසංකොටුට යන්න ඕන නැත්නම් කයි කයි ලෙඩක් හැදලා ඉස්පිතාලේ යන්න. ඊට මිට වැඩි හොඳ එදිනදා පැමිණෙන දුක day to day unsatisfactoriness එක ජීවත් වෙන්න දන්නවනම් ශාන්තියයි සෝරච්ච භාවයයි දෙක අවශ්‍ය වෙනවා මේ චිත්ත ඒ පැත්තේ තියනවාද මේ වෙන මොනවාරි කියන්න අහන්න ප්‍රශ්න නැත්නම් මෙහි තියනවාද දැන් කලින් නැසන් නම් හොඳයි මොකද්ද ලයින් එකේ අප්සෙට් එකක් තියෙනවා මේ දෝංකාරයක් එනවා සත්‍ය මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ හාමුදුරුවෝ කේන්ද්‍රීකාන જાතියෙන් ඉන්නේ කතා කරන්නේ නැහැ. කමන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් ඇහුවනේ. ඒක කියන්නේ මේ චේතු විමුක්ති පඤ්ඤා විමුක්ති අපි වැඩමුල පටන් ගන්නට හැමදාම අර අනුගායිත සූත්‍රය මතක් කරනවා. ඉතින් ප්‍රඥා විමුක්තිය චේතු විමුක්තියට කෙටි උත්තරේ කියන්නේ ප්‍රඥා විමුක්තිය අවිද්‍යාව කැඩීමෙන් ලැබෙන විමුක්තිය. චේතු විමුක්තිය තෘෂ්ණාව කැඩීමෙන් ලැබෙන විමුක්තිය. ඉතින් අපිට සංසාරේ බැඳෙන බැමි දෙකක් තියෙනවා. ඒ දෙක එකක් අවිද්‍යාව එකක් තෘෂ්ණාව. තෘෂ්ණාව කඩන්න කරන ක්‍රියාවලියට කියනවා චේතෝ විමුක්ති සමතයානික විපස්සනාව කියලා. සමතයානිකය කියලා. අවිද්‍යාව කඩන්න කරන වැඩේට කියනවා විපස්සනා යානික කියලා. ඉතින් මේ දෙක කැඩීමෙන් දෙකම කොයි එක කැඩුවත් වීම ලැබෙනවා. මේ දෙක තමයි කියන්නේ. තීරණා වගේනේ. ඒක කිව්වට තේරෙන්නේ නැහැ. මොනවද තේරෙන්නේ නැහැ. මොකද අවිද්‍යාව තියෙද්දි තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව තියෙනකොට අවිද්‍යාව තියෙනවා. ඔය දෙක එකට යන්නේ. ඉතින් අර මේ විස්තර කරන ක්‍රමේ තියෙනවා. චේතෝ මිත්‍ති පඤ්ඤා විමුති කියලා ක්‍රම දෙකක්. සමත යානික විපස්සනා යානික යුගනද්ද කියලා තව එකක් තියෙනවා. ඉතින් ඕකේ අපි ඇත්තට කෝකෙද අහුවිලා තියෙන කියලාවත් අපි දන්නේ නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. අවිද්‍යාවේද අහුවෙලා තියෙන තෘෂ්ණාවද කියන එකවත් දන්නේ නැහැ. දිගට උත්සාහ කරනකොට තමයි මම කවුද කියලා තේරෙන්නේ. මම මොකක්වත් නෙමෙයි මයි ළඟ තියෙන බන්ධනයේ ස්වභාවයෙන් අනුව තමයි මම නම් කරන්නේ. යෝජනාවක් විදිහට කියන්නේ මම සංගයටත් මතක් කරේ නෑ නේද මම හැමදාම සෙනසුරාදා සම්බන්ධ ගොඩක් කලාවට ලොකු මාතෘකාවක් දෙන්නෙත් නැති හින්දා අනිත් එක මේ අපි හැමදාම කතිකාවතයි දිනචරියාවක් කියන හින්දා සනසනවා ගොඩක් කරේ දැන් හැමදාම අවුරුදු 53ක් විතර තියෙන ඊට පස්සේ දිනචරියාව 35ක් විතර තියෙනවා. ඔකෙන් එකක් හරි දෙයක් හරි අරගෙන එක දවසක දෙක විස්තර කරන්න වගේ එකක් යෝජනා කරගත්තොත් කාලයක් ඉතිරි වෙනවා. ඒ වගේ යෝජනා කරන සංකේත තමයි. පළවෙනි එකෙන් පටන් ගමු. ඔය යෝජනාත් ඉස්තර වෙනවා. ඔය පුත දෙන්නකෝ පොඩි කාටද? අයියෙන් කියපන්. මේ තමයි ලේසියක් නෑ යෝජනා කරන්න ගියා ඇඟට දෙට වැඩවුවා. දැන් බලන්න. දැන් දැන් පටන් ගන්න යා ලබන සැරේට යන්න ඕන ගමන් නෑ. දැන් ඉතින් මේ ප්‍රශ්න නෑ. ලෝකාවචර දිනචින්න පළවෙනි සිංහිලි නිවන් සැපතින් කැමති දීපදා සුසංගත යෝගාවචරයා විසින් ඒ උතුම් මාර්ගය සිදු කර ගැනීම සමාගයේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුයි බලන්න. එතකොට මේක තමයි ඔය පැවිදි වෙනකොට සබ්බ දුක්ඛ නිසාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් මන්තේ කියනකොට මොන්න තරම් సౌందර්යයක්ද මොන තරම් අහිංසක වෙනවද මොන තරම් තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ පිළිබඳ ගෞරවයක් එනවද? මාව ගොඩ ගනි. මම වතුර වැටලා ඉන්නේ. ඊට පස්සේ ගුරු උපාධ්‍යයන් වහන්සේකට ওই ගෞරවය හිටින්නේ නැහනේ. ඔක ඉන්දෙන්ට අඩු වෙනවා. ඊට පස්සේ මානව අයිතිවාසිකම් නෙවෙයි මහාන අයිතිවාසිකම් පටන් ගන්නවා. හැම වෙලාවෙම අර සිවුර දීලා අද්දර්ශකන් සිවුර තියාගෙන වැඳගෙන මේ කියපු වාක්‍ය අමතක කරනවා කිසිම ආපත්‍යක් වෙන්න බෑ කියනවා. ඒක අමතක වීමේ පමණමයි ඔලොමලකම එන්නේ. ඒ නිසා පණ්ඩිත සාංශේ පැවිදි කරපු දවසේම එහා කන්දේ. මටයි අනුරුද්දටයි රාහුල ආමතුරන්ටයි මොනිටර් එක්සයිස් පොත පොත දුන්නා. ඒ කියන්නේ උපාධ්‍යයන් වහන්සේ අපිට තෑග්ගක් දෙනවා. ඊට නම මේක හිස්. හැමදාම පිටුභාගය ලියන්න ඕනේ. මොනවා හරි ලියන්න. මේ පැවිදි ජීවිතේ කරන හැටි. ඉස්සර කනවා දැන් වළඳනවා. ඉස්සර යනවා දැන් වඩිනවා. ඉස්සර ඇඳුම් දැන් සිවුරු. වඩින්ද කියලා කියන වරෙන් කියපු එකට. දැන් නම් මම දැන්ටත් මම වරෙන් කියලා කියලා තමයි කියන්න හොඳ නෑ. වඩින්ද. ඉතින් මේ වෙනස මේ පුද්ගලයාගේ ඔළුවට වදින්න එපා. වැදුන් නැත්තම් මේ මානවයිති වාසිකම් වෙන්නේ මේ කාමයේ ඉල්ලන්නේ. කවදා හෝ මේ පැවිදි වෙන දවසේ අපි ළඟ තිබුණු ඒ අහිංසකම නිහතමානීකම මතක තියෙනවා නම් අර ගුරුන් ආශි කොච්චර වටිනවද? අඩියට ගත්තේ යානේ යාට දීලානේ මේ වාංගුව ගත්තේ අපි අනිත් පැත්තට දාගන්න. ඉතින් යෝගාවචරය දීපුදා සසුන්ගත් යෝගාවචරය විසින් සාසන પરමාර්ථයන් හිත දීලා ගත කරන්න ඕනේ. ඒ අතරමැදි මේ ආමතු හොඳ වෙන්න පුළුවන් ඊට වැඩිය. දැන් මේ ආමතු හොඳ නැති වෙන්න පුළුවන් ඒක පස්සේ හම්බෙච්ච නෑ කන්නේ මේ එකක්වත් දැනගන්න නෙවෙයි අපි පැවිදුනේ. ඉදා හිටපු ඔක්කොම නිකන් නිරීක්ෂක විතරයි මම ඉදිරියපත් වුණා අද්දට දෙකකට සිවුරු තියාගත්තා. ඒක හරි ආසයිනේ ඕනම කෙනෙක්ගේ පැවිද්ද ඉල්ලනවා දකින්න තියෙන ආසාව. ඒ මම පැවිදි වෙලා එළියට අඬ ගන්න ගිහලා සිවුරු ඇඳුම් ගලවලා කොම්බල්නෝ චෙක් කරලා බලනවා ගෑණියට පිරිමේදි කිටන් චෙක් කරලා සිවුරු අඳලා ඒක දැන් පාළේ කොටි ආපු තමයි කරන්නේ. එතන සභාවට මම එන්නේ ඉස්සෙල්ලා නිල්ලම හිටපු ගොඩින් මහත්තයා දූවගෙන ඇවිල්ලා පළවෙනි සැරේට වැන්දා. ඒ කියන්නේ සිවුර දාපු ගමන් වැන්දා. ඒක මට හිතා ගන්න බෑ. අනුරුද්ධ අනුරුද්ධ ඒකම කිව්වා ශ්‍රී සාමස් කෙනෙක් පැවිදුණා. කුටින් පැවිදි කරපු ගමන් ගිහිල්ලා වඳිනවා ඌට කරගන්න බෑ ඒක. බුදුම ආශාවකින් ඉන්නවා. පැවිද්දෙකුට වැඩිය ಗುಣ තියෙනවා. පැවිදි වෙන්න විදියක් නැහැ. ඉතින් කවුරු හරි පැවිදි වෙච්ච ගමන් ගිහිල්ලා වඳිනවා. ඊට පස්සේ අපිට ආයෙ ගොඩින්න වඳින්න බෑනේ. දැන් ඒක අපි පැවිදිලා. ඊට ඉස්සෙල්ලා දෙමාපියන්ට කියනවා මේ අන්තිම වැඳිලා වැඳපන්. ඔය තාපොඩ්ඩකින් මේක අපි ගොඩ ගන්නවා. ගත්තට පස්සේ ඌට වදින්න වෙනවා. ඉතින් හලකෝ මාතේ ගිහිල්ලා මේ මහරගම මම දන්නේ හරියට මට කතා මතක නැහැ. ඒ මේ පොඩි ආමතු කෙනෙක්ගෙන් අහලා පැවිද්ද කොහොමද කියලා. ඒක ටක් ගාලා නැගලු බාගෙ පිටියක් උඩට. නැගලා උන්තර වාඩි වෙලා වඳිනවා මට. <laughs> පුගේ 100 වගේ හලකෝ මාතේ. ළඟට අනික් කාමරේ පොඩි ආමතුරෝ වාගේ පිටියක් උඩ ඉන්නේ එයා පැත්තට වැටෙයි කිවලු. අර ටක් ගාලා සිවුරා දාගලු අට අත්තර ගත්තා මට වදිනවා. අන්නේ මොකද්ද කියලා තියෙන. ඒ කියන්නේ ඌට ආපුත් හෙද. කොහොඳ ආමතුරු පැවිද්ද හොඳද කියලා ආපු එකට. ඒක මතක නැති වෙලානේ අපි මේ අරකට සයින් කරන මේකට රණ්ඩු කරන්නේ ඒ නිසා සසුන්ගත යෝගාවචරය විසින් දීපුදා සසුන්ගත යෝගාවචරය විසින් මේ પરමාර්ථය සිදු කරගන්න බලනවා මිසක මේ පස්සේ හම්බෙච්ච පිස්සු විහාරතොත් එක මොන ගණන් දෙන්නේ හිමියනේ නැවේ අපි අර නැවේ ඉන්න තම නෑ මිනිස්සු මේ සකයි ඒගොල්ලෝ අපි කවුද? අපි අර ගිහි ලෝකේ ඉඳලා පණින්න උදව් කරපු කවුරු හරි කොක්ක කල්ලන්න එපා. ඒකෙනත් එක්ක අපි ගෞරවය තියාගන්න. අපි පැවිද්දකේ වර්ධින්න හේතුව උන්වහන්සේගේ ගෞරවය අඩු වෙන්න පටන් ගන්නවා. ඊට වඩා ගුණවතුන් පේන්න පටන් ගන්නවා. එතකොට එයා කැප කරලා මේක හොඳයි කියලා හිතනවා. හිතෙන්ද හිතෙන්ද හිතෙන්ද අර පස්සේ ආපු අඟ ලොකු වෙලා හිටිනවා. ඉස්ලාම් කනට වැඩි. ඉතින් ඒ නිසා පැවිද්ද උපත්තියේ ඉඳලා මනුස්සයා කෙලෙසින් වැඩෙනා වගේ සාමාන්‍ය සම්මත පැවිද්දත් පැවිදි වෙච්ච වෙලා ඉඳලා කෙලෙසීම තමයි සිද්ධ වෙන්නේ. පැවිදිච්ච ගමන් හරියම නික්ලේශයයි. පව් නැණි පටන් ගන්නවා ඕපනින් බැලන්ස් එක 0 නේ. ඒ නිසා බුරුමේදී උපසම්පදා වෙච්ච ගමන් පුදුමාකාර ආසය මොනවාරි පූජා කරන්නේ. ඒ කෙලස් නැහැනේ. ඒ නිසා ඒ කට්ටිය කරන්නේ උපසම්පදා වල අලුතෙන් පුනරුත්පත්ති පුනරුත්පත්ති සම්පදාවක් කරනවා. පුනුපසම්පදා කියලා. එදාට මුළු ඔක්කොටම කියනවා පුනුපසම්පදා තියෙනවා. මේ මිනිස්සු පුදුම විදියට ගෙනල්ලා පිළිගන්නවා. මොකද අර උපසම්පදා වෙච්ච ගමන් කෙලෙස් නැහැ. ඊට පස්සේ දිගටම කෙලෙසෙනවා. අරයත් එක ගැටුම් මෙයත් එක ආසාව අර දේවෝන මේ දීපා දිගින් දිගට යන්න පටන් ගන්නවට පැවිදි වෙනකොට තිබුණ අර නියතමානිකම එන්නේ එන්නේ එන්නේ නැති වෙනවා. ඉතින් ඒක මතක තියෙන කෙනා මුලින් ආපු කන වටිනකම තලකනවා. පස්සේ ආපු අංගට තලකන්නේ. ඒකමයි මිත්‍යා දෝහි වෙන්න බයි කියන්නේ. ඊයේද පෙරදද කොහොද අපි මේ මිත්‍යානි සංස සූත්‍රයේ දේශනා කරා. ඒක කියලා තියෙන දේවල් කියනට ඇඟ හිරි වැටෙනවා. තමන්ට උදව් කරපු මිත්‍රයෙකුට හානි කරන්නේ නැත්නම් ද්‍රෝහි කරන්නේ නැත්නම් අග්ගියතා පජ්ජලති දේවතාව විරෝචති ගින්දර වාගේ මනුස්සයා දෙවියෙක් වාගේ බබලනවා මනුස්සකම මොකද්ද කවදා හරි උදව් කරන මිනිසුන්ට ආයෙත් දුක්නොදකින් කියන්නේ මිත්‍ර දෝහි වෙන්නේ අපිට මිත්‍ර දෝහි වෙන්නේ ඊට වඩා හොඳ කෙනෙක් හම්බෙච්ච ගමන් අරක නිකන් විසි කරලා පාවිච්චි කරන බිස්කට් එකක් වගේ throw away type එකට වැටෙනවා විනාශයි එනිසා හොඳට මතක තියාගන්න අපිට හොඳ ඕපනින් බැලන්ස් එකක් තිබුණා කට්ටියට අඩු ගන්න බිඳුවෙන් පටන් ගන්න තියෙන්නේ දැන් එන්නේ එන්නේ කල්යන්නේ යන්නේ යන්නේ ඊතර කෙලස් වැඩෙනවමයි. අරක පිළිවන් තරහ මේක පිළිවන් ආසාවෙන් වැඩෙනවා. ඉතින් එතකොට අපිට අර බිඳුවට යන්න පුළුවන් හැකියාව තියෙනවා. නැත්නම් හිත පිට ගියාම නැවත අනුන්ට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකෙන් ওই මිත්‍රද්‍රෝහිකම නැති වෙනවා. අපි නැවත නැවතත් අපිට බිඳුවට යන්න පුළුවන්කම වටහා ගන්නවා. නැත්නම් පැවිදි වෙච්ච දවසේ තිබුණ නිහතමානීකම ලදරු පැවිද්දා. එහෙම නැත්නම් beginners mind මම ඊයේ පොත පොත් ලයිස්ට් වතේල මම නිකන් ආසාවට කියුවා ලිව්වා ලියා අතින් ලිව්වා. ඒකේ තියෙනවා Zen mind, beginners mind කියලා S Suzuki-ගේ පොත මුළු තේරවාදයේම අරගෙන. මහායානයට උගන්වනවා. ඊට හොඳම මහායාන මාස්ටර් කෙනෙක් ළඟදී ඒක කියලා තියෙනවා ආධුනික මනසක් තියාගන්න කියලා. ආධිකම්මික මනසක් තියාගන්න කියලා. ලදරු සාමණේරෙක් වයන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ රාහුල පුංචාම්රණ කිව්ව හැමදාම වැලි දෝතක් උඩ දාලා මට මේ වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. වයසට යන්න යන්න වස්සාන වැඩි වෙන්න වැඩි වෙන්න පැවිදි අවුරු ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටානීය ධර්ම. ටැග් ගැහෙන ධර්ම, මෙට්ටයි වෙන ධර්ම. ඒ දිගට සතිය නෙවෙයි නම් වඩන්නේ දිග්ගටම කෙලෙස්. දිග්ගටම කෙලෙස්. සතිය වඩනවා නම් එතන එතන අඩු ගන්න බිඳුවට යන්න ගන්නවා. ඒ නිසා ආසවට්ටානීය ධර්ම හතර එකක් තමයි තිර චිර රාත්‍රඥ භාවය. පැවිද්දෙන් බොහෝ කල් යන්න යන කෙලෙස් වැඩි. උඟාක් වැදගත් ස්වාමීන් වහන්සේලා මැරෙන්න ඕන්න මෙන්න කියලා උපසම්පදා ප්‍රතික්ෂේප කරලා ගිය ඇතුළට වෙලා ඉන්නවා. වැඳුම් ගන්න යන්නේ වඳින්න යන්නෙත් නැහැ. උපස්ථායකෙක් වෙලා අසාධ්‍යයි කියලා කාමරේ ඇතුළට වෙලා ඉන්නේ ඉන්න මොකද උපසම්පදාලා මැරෙනොත් එimhe කෙලිම අපායි. උපසම්පදා රකින්න නැතුව උපසම්පදා මැරෙනොත් කෙලිම අපායි. මොකද සාසනෙ නිසි කඩලානේ. ඊට මිට වැඩි හොඳයි රිවර්ස් එකට දානවා. බරගියර් එකට දා ගන්නවා. උපසම්පදා සාමනීර වෙනවා. සෑම වෙහි ඉන්නවා. සිවුරක් අඳගෙන ඉන්න හොයන්න බෑනේ ගියන්න බෑනේ ගඳින්වත් අල්ලන්න සාමනීර උපසම්පදාද කියලා. කීකූල යන කතා කරනවා මාව එක්ස්පෝස් කරන්න එපා. මම පැත්තකට වෙන් කියලා. නැත්තම් ගී වෙනවා. මං කියන්නේ එහෙම කරන්න ඕනේ කියලා. මේ සතිය තියෙන තාක්කල් මේ Brahmacharya තියෙන තාක්කල් එහෙම කරන්න ඕනේ අපිට හැම වෙලාවෙම ඔය කියන උපදේශය කියව කියවා අපිට නැවතත් අර පැවිදි වීමේ පරමාර්ථය යුනිවර්සිටි කින්න කාලේ අපේ හිලට ගිය අක්කා වල දුනා හිලට කියන්නේ මේ තොඳ නමක් තියෙනවා මට මතක නැහැ. හිලරි මල්ලි. අක්කා කුම්කුම්. හිලරි මල්ලි විශ්වවිද්‍යාලයට යමේ මූලික પરමාර්ථය හිතෙන් ගිලියෙන් ඉඩ දෙන්න එපා. කෙනෙක් එල්ලොත් එක්ක යාළු වෙන්න එපා කියන්නේ නැතුව අක්කා ලියලවල තියෙනවා. හිලරි මල්ලි උට කියන්නේ මොන මට මතක නැහැ. ඉතින් ඕක තමයි පිටියේ ගහලා තිබුණේ උගේ කාමරේ. ඉලනි මල්ලි විශ්වවිද්‍යාලයට යමේ මූලික પરමාර්ථය හිතෙන් ගිලියෙන් දෙන්න එපා. ගිය ගමන් මතක නැහැ මේ ඇකඩමික් වැඩකට ගියේ කියලා නැවෙනකම් බලන් ඉන්නවා. නැවපු ගමන් මචං මචං මචං අරකයි මේකයි බෙදාගත්ත ඊටවසේ අර දෙන්න ලනුව කෑවට පස්සේ අම්මා අප්පාවත් මතක නැහැ. ඒකේ මේ කීයස්ද මන් දන්නේ නැහැ මොනවා කොමාර්ත කොමද කවුද කියලා තියෙනවා විශ්වවිද්‍යාලේ මේන් ලයිබ්‍රරි කියලා පාඩම් කර කර ඉන්නවා. පාඩම් කරන ඉන්නකොට මේ ලෝකේ අග්නි දිගාසය ඇතුළේ ලොකුම විශ්වවිද්‍යාලේ පෙර දෙන්නේ තියෙන්නේ. ඒකට ගියාට පස්සේ පාඩම් කරන ඉන්නකොට මතක් වෙනවා මේ වෙලාවේ අම්මා මොකද කරන්නේ කියලා. අම්මා දරුවෝ හත් දෙනෙක් වදලා හත් දෙනාම දැන්නේ නැහැ. අම්මා තාම පොල් හිරමිනි වෙලා ඉඳගෙන පොල් ගන්නවා අඬ අඬ. අනේ මං අඩපු දරුවෝ උන් එක එක තැන්වල ගිහිල්ලා එක එක දේවල් කරනවා. ඒත් අම්මට ඕනේ ඒක නෙවෙයි. අම්මට ඕනේ මේ දරුවෝ ටික වටගෙන කිකිලි වගේ ඉන්න. ඉතින් මට මේ කුරුබිලියෙන් පැනලා අම්මේ උඹේ ඉන්න තැනට එන්න තියෙනවා නම් හරි වටිනවා කියලා කවියකින් ලියනවා මේ විශ්වවිද්‍යාලයේ හෙට විභාගයේ. බැඳගෙන මේ විටමින් B12 ගහගෙන පාඩම් කරන වෙලාව. ඇන්ටිබයොටික්ස් ගහගෙන. ඌට කල්පනා වෙනවා අනේ අපි වදපු අම්මා මේ වෙනකොට මොකද කරන්නේ? සතුටුයි කොල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පාඩම් කරනවා මේන් ලයිබ්‍රරි එකේ පාඩම් කරනවා කියන තවත් හොඳයිනේ. ඒ වුණාට අම්මට පුතාට කල්පනා වෙන්නේ අම්මා මට මේ කුරුබිලියෙන් එළියට පැනලා උඹීන තැනට එන්න හිතනවා මා කියලා ලියලා තියෙනවා. ඉතින් සාසනේ ඉහළම තැනට ගියාට බුද්ධ ධම්ම සංඝ කියලා තියෙන ගෞරවේ. එහෙම නැත්නම් උපාධ්‍යයන් වහන්සේ තියෙන ගෞරවේ. ඒක වැටුණා නම් ගියා. ඒ වැටුණයි කියලා කියන්නේ පැවිදි වීමේ මූලික පරමාර්ථය කියහන්කෝක වල්සෙන්ටි කියපුවා මට මතක් වෙන්නේ. සුමීරි නිවාසපතින් සනසන කැමති දීපදාස සංගත යෝගාචරය විසින් ඒ උතුම් මාර්ගයේ සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්යබව නිතර සිහියේ තබා ගත යුතුයි. පස්සේ එන මේ පිස්සු පිහට්ටොත් එක පෛරුකාසංගම් කරන්න එපා. භාවනා මධ්‍යස්ථානට ආවනම් ඉතින් මේ මිනිස්සු අඳුන ගන්න යන්න එපා. සමාජශීලී වෙන්න යන්න එපා. ගිය ගමන් භාවනා මධ්‍යස්ථාන විස්තරට විරුද්ධයි. භාවනා හරියන්නේත් නැහැ. කතා වැඩි වෙනවා. ඒකට නේ අපි මෙතෙන් ආවේ. මෙතෙන් ආවේ මේ හුදේකලා බලන්න. මෙතෙන් ඇවිල්ලා තමයි වැඩිම බજારක හැදෙන්නේ. කයිවරු කාර්යය හැටි හැදෙන්නේ. අයි ඔක්කොම භාවනා කාර්යවල. ඒක තියෙන්න ඕනේ අර පාප මිත්‍ර අයින් කරන කල්යාණ මිත්‍රයන්ට ලඟ වෙන්න ඕනේ. නමුත් සීමාව දැනගෙන කරන්න ඕනේ. ඒක නිසා ඒ මූලික પરමාර්ථයේ ගිලීම තමයි මිත්‍යා දෝහිකම කියන්නේ. "යේ විත්තානන්න දූපති" තමන්ට මේ මේ ආවේ මොකටද කියන එක මතක නැහැ. පන්සිංශ කියනවා අපි අමාරුවෙන් පාර හොයන කටුගේ ඇතුළට යනවා. දැන් අපි නියුරින්දලානේ ඉන්නේ කොළඹ කටුගේට යනවා කිව්වම ඒක ලොකු දෙයක් තමයි. ගියාට පස්සේ පාට මතක නැතුව කටුවේද ඉන්නේ කියලා. මොකද මායා ශිෂ්ටාචාරය කියන කබඩේක ඉස්සරහට ගියාම ඒක දිගේ බෑහකට බෑහගෙන යනකොට කොළඹ කොහෙද දන්නේ නැහැ. කටුගේ මතකත් නැහැ. මායා ශිෂ්ටාචාරය දැන් ඉන්නේ. ඉතින් ආණ්ඩේ හිතුවා මේ ලංකාව කොහෙද තියෙන්නේ කියලා. ඉතින් කියන්නේ ඔබ ඉන්නේ ලංකාවේ. ඔබ ඉන්නේ කටුගේ ඇතුලේ. හැබැයි මේ මොකද්ද එකට බොහොම හිත බැඳිලා ඒක බොහොමත්ම වටිනා ඒක ඇට්ලැන්ටික් ශිෂ්ටාචාරය නැත්නම් මායා ශිෂ්ටාචාරය මොකද කබඩේක බඩු පෙන්නනවා. ඔබ ඒකට කොච්චර ඇතුලට යනවා කියනවනේ කටුකෙට ඉන්න බව මතකයි. ආනපන ඇතුළට ගියාට පස්සේ ආනපන නොපෙනී ගියාට පස්සේ ආයසරයක් හොයන්න ඉතල මම මේ භාවනා කරනවාද සතිය තියනවාද ආනපන තියනවාද මතක නැති වෙනවා. මෙතෙන් පැමිණෙනකොට ඉඳගෙන හිටු ඉඳගෙන ඉන්න බවත් මතක නැති වෙනවා. ඒක ඒක තමයි ක්‍රමය. එතකොට ඉඳගෙන ඉන්න බව මතක නැති වෙච්ච මිනිහට පිස්සුනේ එතකොට. උට අපව එන්න පුළුවන්කම තියෙන කොහේ තූත්තු කුඩිය ගියත් මං ආවේ අනපානේ. මං ආවේ ඉඳගෙන ඉන්නේ. මම මේ ආනපන තමයි මේ කිවිල කිවිල ගිය කියලා එයාගේ අර ඉතිහාසය මතක් කරන්න පුළුවන් නම් එතන මුලත් එකයි අගත් එකයි. ආනපනේ අන්තිමත් එකයි මුලට යන්න පුළුවන් ගතියත් එකයි. ඒ නිසා ඒකේ කියලා තියෙනවා මේ කියනවා දැන් අපි භාවනා කරන්න ගියා උගෝ වෙලාට අපි චෝදනා කරනවානේ මේ පිංකම් කරන්න එපයි කියලා. දානාදී පිංකම් වලින් වැඩ නැහැ භාවනාවේ කරන්න තියෙන කියලා. නමුත් දානයානිසංසයි භාවනායානිසංසයි එක වචන සෙට් එකෙන් බුදුහාමුදුරු කතා කරන්නේ. ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ. දාන දෙනකොටත් ඕක කියලා තමයි දානාංශ කියන්නේ. ඡාග කියන්නේ ත්‍යාගය. පටිනිස්සග්ගත හැරීම, මුත්‍ති මිදීම, අනාලයෝ ආලේ හැරපීම. ඔය හතරමයි නිවනටත් කියන්නේ. නිවනත් එතන දානෙත් තියෙනවා නිවන. සතියෙන් කරනවා. සීලෙත් තියෙනවා සමාධිත් තියෙනවා ප්‍රඥාවෙත් තියෙනවා අරක ගොඩක් ද්‍රව්‍ය වලට සම්බන්ධයි උඩට උඩට යනකොට ඒක මොනවාද මේ නිරාමිෂ පැත්තට සම්බන්ධයි. කෙරෙන්නේ නම් ඡාගපටි නිසග්ග මුත්‍ය අනාලව තමයි. ඒ නිසා දානේ නරක නම් නිවනට යන්න දොරවත් ඇරිලා නැහැ. බින්ගෙට පිවිසිලාවත් නැහැ. ඒ බින්ගෙට පිවිසලා ඉන්න එපා. අතාරන දේ එන්නේ එන්නේ එන්නේ අලුත් වෙලා යනවා. හැබැයි ඕනම වෙලාවක දානෙට දොස් කියන්න යන්න එපා. දානට දොස් කරන්න ගිය ගමන් ශාසනයට මේ පෙගෙනි වෙලා කැපෙනවා. දානේ තියෙන්නේ නිසි ආරම්භයකට ඒක තියෙනවනේ. මල් පූජාව, දානේ, හඳු කුරු පූජා, බුදු පිළිම එක්කම තියෙනවා. හැබැයි එතන ගියාට පස්සේ ඉදිරි පෙරපේනවා. ඊට පස්සේ අර සෝරච්ච භාවය වගේ ඉදිරි වඩා හොඳ දෙයට යන්න නැතුව පමා වෙන්න එපා. පම ගියාට මේකට නිග්‍රහ කරන්න එපා. පටන් ගත්ත දෙයට නිග්‍රහ කරන්න එපා. අපේ අම්මයි අප්පච්චි ගත්තාම ගමි ගමියෝ තමයි. අපි අද ඇසුර කරන සමාජය උසස් වෙන්න පුළුවන්. නමුත් උන්දලාට නිග්‍රහ කෙරුවොත් මුදලාලි නිග්‍රහ කරුවොත් ඒ මනුස්සයට හරියන්නේ නැහැ. ඒක මනුස්සෙක් ගියාලු පුතාගේ මගුලට. පුතාගේ මගුලට ගියාට පස්සේ මේ ඉතින් හේ වායේ කන ගන්න ඇවිල්ලා ගැහුම් පෙට්ටි ටිකක් බැඳගෙන ගිහිල්ලා දැන් මගුල් ගෙදර වෙලාවේ අසකර ගොන් කරත්තෙන් ඇවිල්ලා බඩු බානවලු. දැන් මෙයාගේ නෝනයි අනික් කට්ටිය ඔක්කොම ලොක්කොලු. ඉතින් මේ දැන් මගුල් ගෙදර වෙලාවේදී බෑන්ඩ් චූන් යන වෙලාවේ මේ කර ගොන් කරත්තක් ඇවිල්ලා පොටිකෝ ගෙනත කරලා ගහුම් පෙට්ටි බානන කවුද ලොක්කෙක් කියලා කවුද කියලා. ඊට පස්සේ ගිහලා අපි වත්තේ වැඩ කරන මිනිස්සයි කිව්වා. තාත්තට තාත්තට ඇහුණලු. ඊට පස්සේ ඒ අර හේවායර කතා කරලා කිව්වලු මගේ බූදලේ මම ඔබට ලියනවා. මෙයාට මං පුතා නෙවෙයි මගේ. ඔබ කැවුම් පෙට්ටි ටික ගනින්. හැබැයි මම බුදුලේ කියන්නේ මගේ හේවායට. හේවාය කියලා කියන්නේ ඔය කැවුම් පෙට්ටි උසන මනුස්සයර අපැත්ත කියන්නේ හේවාය කියලා. මොකද අර මනුස්සයර ලැජ්ජයි. ඒ අර තමන්ගේ තාත්තා නිකන් ගෝට්ටයක් අඳගෙන තමයි ධර්මයක් අඳගෙන ඇවිල්ලා පෝටිකෝ එකේ නතර කරනවා දාගන්න. ඒ තාත්තමනේ. Taman කොච්චර උසස් ගෑණියක් අසාත වෙන්දත් උසස් දෙයකට ගියත් ඒ තත්ත්වෙට ගිහිල්ලා තමන්ගේ අම්මයි තාත්තටයි වචන කතා කරන්න ගත්තොත් පපුවට කැවුත්තට ඇන්න වගේනේ පිළියෙකේ. මූලික පරමාර්ථය මතක නැතිලා. මුන්දලා මේ හැම්බිලියේ සීන රුපියල් දෙකෙන් මේ අපි හදලා තියෙන්නේ. දැන් අපි මේ බයිලා කතා කරන්න ගියාට ඒකට සලකන්නේ නැතුව. පැවිදි වෙනකොටත් ඒ කතාවමයි දුවට මතක තියාගෙන අපි බින්දුවෙන් පටන් ගත්තේ. තියෙන සබ්බ සැරීමේ අතහැරලා. ආයේ පවුලේ අය අත අල්ලන්නත් එපා. හම්බ වෙන මේ වැදගත් නැහැ ලොක් කරන්න යන්නත් එපා. ඔබ හිඟන්නේ බව මතක තියාගන්න. ඔබ මේ හිඟන කමට බොහොම සන්තෝෂෙන් ගිය කෙනෙක් හිඟන්නට කොහෙන්ද උණුබත්. ඔබ ඒකට යැපෙන්න පුරුදුයන් කියලා ඒක දන්නවනම් ඒක තමයි සිංහ සෙයියාව. ඒ තමයි බාලදක්ෂ ව්‍යාපාරේ ඕනම කෙනෙකුට විවෘතයි. නමුත් කලාතුරකින් කෙනෙක් තමයි පරීක්ෂා කරන්න යන්නේ. ගිය කට්ටියගේ පැවිදි වෙච්ච කට්ටියගේ මම දැකලා තියෙනවා ධර්ම දූතෙට ගිය අය දිහා බලනකොට පුදුම ඇඳිල්ලක් ඇඳලා ඉන්නේ. පව් කියලා හිතනවා. ඒගොල්ලෝ හිතන්නේ ඒ කාමතු කෙනෙක් මට දොස් කියනවා මේ අපි පාත්‍රය අඳුලා දෙනකොට බෙගින් බෝල් කියලා කියන්නේ. ඒකට පිසුද්දෝ හිතන්නේ අපි හංගන්නෝ කියලා. මේ එහෙම කියන්න හොඳ නැහැ. ඒවට වචන හදා ගන්න ඕනේ. මොකක් ආම්ස් බෝල් කියන්නේ කියලා. බෙගින් බෝල් කියන්නේ යන්න එපයි කියලා. ඒක ලැජ්ජාවක් ඒගොල්ලන්ට මේ පිඬු සිඟා වඩිනවා කියන එක. අපි එමෙද කරන්නේ අපි බැංකුවෙන් මේ කාඩ් එක ගහලා මේ පීට්සා ගෙන්නගෙන නිකන්නේ. අපි කොයිද ඉන්නේ? ඕඩර් එකක් දෙනවා බැංකුවේ යට. මෙව එකක් දීලා තිනවා කාඩ් එකක් දීලා තිනවා කාඩ් එක ගහපුවාම පීට්සා ගෙනත් දෙනවා. ඉතින් ආයත පින්කට කතියක් පේන්නේ නැහැ. ඉතින් මෙව අතර අතහැරියට පස්සේ කොහෙක් කෙලවර නක් දන්නේ නැහැ. ඉතින් ඒක ලියලා අපටත් උගන්වන්න දෙනවා. මේකට පින්ඩපාත පාත්‍රය කියන්න එපා වෙන මොකක් හරි නමක් මොකද ඒ හරිනේනේ පිටුසිකාවන්නවා කියවම අපි ඇවිල්ලා රජ වංශේ කට්ටියනේ මේ පිටුසිකාවන් ඉන්න බෑ ඒකට පැවිදි වීමේ මූලික પરමාර්ථ මතක නැහැ ඉවුවා තීද්දී ඥානාරාම ස්වාමීන් වහන්සේ ගල්දුවේ පණ්ඩිත මේ පුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඒ ගත කරපු සිංහ සෙයියාව දිහා බලනකොට කද්දාකත් ඕකමද කරේ නෑ. පැවිද්ද දැකපු ගමන් භික්ෂු කියලාමයි කතා කරන්නේ. ආයේ මොනවත් නැහැ කතා කරන්නේ. පුදුම ගෞරවයක් තියෙනවා. කොහොම මොකක් හරි කමන්න පැවිද්දෙන්නේ. අපේ අපේ කම්පැනි කට්ටියනේ. ඔය මේ හෙම්පිටිගේ ඥානසී ආමතුරු හොඳට ළඟ වැඩ කරාලු මේ ATR රත්නහත්තත් එක්ක. ඉතින් ATR රත්නහත්ත ගිහිල්ලා කියන මොකක්ද ආමතුරු බලන්නකො මේ ආමතුරු කරන වැඩ ඔබ අහලා නායකයනේ. ගිහිල්ලා මොකක් හරි මේකට කියන්නකො මේක වැරදිනේ ගැලපෙන්නේ නැහැ නේ කියලා. ඒක නම් එහෙම තමයි මහත්තුන්ට අපේ කම්පැනි කට්ටියනේ. කම්මන්නේ. අපි ඒක බාර ගන්නවා. ඒ වැරද්ද බාර ගන්න අපි කම්පැනි කවුරු වැරද්දගෙන අපේ කම්පැනි වැරද්දා. මාත්‍ය තාම ගොඩනේ ඉන්නේ. මාත්‍ය ගොඩ බලගන්න ඉතින්. ඔය ශාන්ති යෝගාශ්‍රමයේ දහම් පාසලක් පටන් අරගෙන. බත්තර මුල්ලේ ඒක ලෙවල් මේ එහෙන චෝදනාව කියලා පණ්ඩිත ශාන්තිට මේ ආම්දුව ලම්සියුත් කරලා තියාගෙන ඉනවා. ඒ ගුරු වෘත් එනවා යනවා එනවා මේක කරන්න බෑ. අපි යෝගාශ්‍රම සත්‍යය දහම් පාසල කරන්නේ නැහැ කියලා. ඇත්තටම කතාව ඇත්ත කතාව ටික. ඒක ගිල කිව්වේ සොමන කරුණාත් මහත්තයාමයි. පණ්ඩිත සාධිකලු මහත්තයා මහත්තයා ගියන්ගේ පැත්ත ටික බලාගන්න මම සංගය ටික බලාගන්නම් කිව්වලු. මහත්තයා ගොඩනේ ඉන්නේ. මේ සංගයනේ මම මහත්තයා මහත්තයා වැඩ ටික බලාගන්න. මම මගේ වැඩ බලන්න මේවට අද්දාන්න එන්න එපා කිව්වලු. කල්දුව පටන් ගත්ත මිනිස්සයාට ඔයා ගොඩ ඉඳගෙන පීන ණයට උපදෙස් දෙන්න දෙන්න එපා. ඒකලෙලා බෑන්න බැරිලා කාටද ධම්මදිද්‍ය ආඳුරන්නේ ඒක වෙනම කතාව. ඒක මණ්ඩලය ඇතුලේනේ. කතා කරලා කිව්වා මෙන්න මෙහෙමයි තියෙන්නේ මම අරවා කිව්වේ නෑ. වහම නැත කරන්න ඕනේ. අරකට ඉවරයි මේකත් ඉවරයි. එහෙම සලකන්න පුළුවන් වෙන්නේ භික්ෂුවක්ගේ භික්ෂු ගෞරවය තියා හිටුවොත් තමයි. අපි මේ බිඳුවේ ඉන්නේ. මැරිලා උපන් જાතියක්. ඒ නිසා ඒක අමතක වුණානේ ඕනම වෙලාවක ආපත්‍යක් වෙච්ච වෙලාවක ඕනම වෙලාවක කාගෙට දෝෂයක් දකින්න වෙලාවක ඕනම වෙලාවක යමක් ඉල්ලන්න යන වෙලාවක මතක තියාගෙන ඉන්න. මේ සබ්බ දුක්ඛ නිසන්න නිබ්බාන සත්‍ය කරණත්තාය කියන වාක්‍යයට මම මේ කරන්න හදන වැඩේ ගැලපෙනවද කියලා. ඒ ගැලපෙන්නේ නැතුනට කරන්න වෙලාවල් තියෙනවා. නමුත් ගැළපෙන බව නොගැළපෙන බව බලන්න ගියොත් අපි හැම වෙලාවෙම බලනවා අපිට අලුතෙන් මොකක්වත් ඕනේ සාසන සම්පත්තියක් තියෙනවා. වර්තමාන මොහොත කියන්නේ සාසන සම්පත්තිය. ඒක දන්නේ නැති මිනිහට තමයි යෝගට මෙටීරියල් ඕන කරන්නේ. නම්බුනාම ඕන කරන්නේ. ලාභ සත්කාර ඕන කරන්නේ. අරක තියෙන බව සතුටුලා ඉන්නවනේ. IPPC වලට ආය සෙන්ට් ගහන්න ඕන කවන්නේ නෑනේ. ඉතින් ඒක ලොකු සාංශේ ලියන්නේ අලුතෙන්ම පැවිදි වෙච්ච කෙනාට ලොකු සාංශේ විඳින බුද්ධිය. බුද්ධ විඳින සැපත එහෙම දෙන්න. මායි අනුරුද්දයි මේ රාහුලයි තුන් දෙනා එකතු වෙලා පළවෙනි අවුරුද්ද සම්පූර්ණ වෙද්දී හඳුකුරු පෙට්ටි තුනක් අරගෙන ලොකු සාංශේ වන්දනා කරන්න ගියා. උන් දෙන්නට ලොකු සාංශේ අලුත්. එහා කන්දනේ ඉන්නේ. දැන් මම ඉතින් මෙතනම ඉන්නේ කෙනා. මොකෝද කියලා හැවුවා. ඊට පස්සේ ගෝ මේ මේ වන්දනා කරලා ඔක්කොම කරලා අපි මේ පැවිදි වෙලා අවුරුද්දක් සම්පූර්ණ දැසේ. ඕකෙ ඉච්චර ගණන් ගන්න දෙයක් නෑ අවුරුදු 20 පෙන්නට පස්සේ නම් අන්න එහෙනම් සන්තෝෂ වෙන්න වටිනවා කියලා. අවුරුද්ද දෙක ඉතින් ගණන් ගන්න දෙයක් නෑ. 20 වෙනකොට අනුරුද්ධ උපදම්පතපති කේව කරා රාහුල හාමුදුරුවෝ මෙකරේ නෑ. අපි තුන් දෙනාම තාම ඉන්නවා හොඳ වාසනාවට. තුන් දෙනාම තාම ඉන්නවා අවුරුදු 20 ගිහිල්ලත් තාම ඉන්නවා. යාට මුල් කාලේ හරි හරීම මම දන්නේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. ඒක අමතක කරන්න එපා. ඒක මේ උඹට මේ පොඩි කාට විතරක් නෙවෙයි. මේ කාටම ඒකයි ඔක. ඔබට ඒකද කියලා කියලා දෙන්න ඕනේ කට්ටියට. නෑ කතිකාවතත් කියලා දෙන්න තමයි. මොකද කියලා තියෙන්නේ? අරමුණ පැහැදිලි කරලා දෙන්න කියලා. පැහැදිලි කරලා දෙන්න කියලාද කියන්නේ පැහැදිලි කරලා ගන්න කියලාද කියන්නේ? කියලා දෙන්න. නෑ කවුරු කියලා දෙන්නේ? දරුවන්ට පැහැදිලි කරන්නේ. උඹල මේ නන්නත් අර වෙච්ච මෙයාට පස්සේ අපිට පිට දරුවන්ට පැහැදිලි කරන්නේ. ඒක කිව්වහම ඒකට ඒක පැහැදිලි වෙනවා නැත්නම් මට තේරෙන්නේ නැහැ මොකක්ද කියන්නේ. පරමාර්ථය සිගන්නේ පිණිස යෝගාසනයේ සියලු සේනාසනයන් යෝගාවචර දිනචරියාවේ කතිකාව කතිකාවත අඩමස්සකට වරක් කියවා මෙහි පරමාර්ථයේ සිගන්නේ. ඔව් සී කරනවා කියලා දෙන්න බෑ. ඒකට ඒක විවස්ථාගත දෙයක් කවුරු හරි කියවනවා කියවන එක අනිකයට උගන්වනවා නෙවෙයි. අපි කියනවා මේ විවස්ථාවේ මෙහෙම එකක් තියෙනවා. දැන් මේ නීතිඥයර කිසිම මේ සමා වෙන්න මේ මේ නඩුකාරට කිසිම බලයක් නැහැ. නීති පොතේ මෙහෙම තියෙනවා. එච්චරයි. යාට මරණ දඬුවම නියම කරත් අකුසලයකුත් නැහැ. සම්මානය දුන්නට ලාභයකුත් නැහැ. මොකද පොත කියවන එක විතරයි. ඒ පොත ලියන්න එසේ මෙසේ කෙනෙකුට බැලලා ලොකු සංස්කෘතියේ බලය තිබුණා. මල්ලිරුව සනාත ඇත්තටම දැනගත්ත අනික් කට්ටිය මේක වැරදිට පාවිච්චි කරන නිසා ඔක ලියලම තියෙනවා. මේක ඇලපිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න දෙන්න එපා සාසනයවත් මේ විපස්සනාවත් නොදන්න කෙනෙකුට කියලා. නිසා කාටවත් උපත විසි කරන්න බෑ දැන්. පාවිච්චි කරන්නේ නැහැ. අනිත් එකේ කියෙව්වත් ඇති. ඒතර කෙනෙකුට ඒක කෝට් කරන්න පුළුවන් වෙලාවක උද්දෘතකත අවල්තන අවල්දී තියෙනවායි කියලා. මගේ නෙමෙයි ලොකු සාංශ කියපේකනේ. ඒ නිසා ඒක සිහි ගන්නවන්න ඕනේ. ඉතින් අපි විතරයි ඔහොම කරන්නේ. මෙහි විතරමයි. ඒකත් අපිට හැම සෙනසුරාදාව හම්බ වෙන්නේ නැහැ කරන්න. අනිත් අංගොල්ල නැහැ. ඒත් කට්ටිය කියනවා ගල් සෙල්ලිපියක ලියමු කියලා ඔක. ඒ ළඟදී අර පත්තු ආච්චු ගහපු යෝගාචර උපදේශනයේ ලොකු සාංශිකේ පුතරත් පුදුම ඉල්ලුමක් තියෙනවා. ඒ වුණාට කරන්නේ නැහැ. කිසිම තැනක ලොකු සාංශික මතක් කරන්නේ නැත්තම්. මම බැලුවා ওই බණ කියනට හරි මේ හරිතම සංසේ පණ්ඩි සංසේ මතක් කරනවා මිසක ලොකු සංසේ මතක් කරන්නේ ඒකේ ඒ ඒ නායකත්වයේ හැටි ඒ නායකයා කවදාවත් කැපිපෙන්නේ නැහැ. නායක හතර දෙනාගෙන් හොඳම නායකයා රටවැසියා දන්නෙත් නැහැ. ඒ නායකයා මැරුණට පස්සේ රටවැසියෝ කියනවලු මේක අපි විසින් අපේම සෝත්සාහයෙන් අම්බරගත්ත දෙයක් කියනවා මිසක අරයාගේ උදව්වෙන් මට හම්බුණා කියන එක මතක නැති වෙනවා. ඒක තමයි හොඳම නායකත්වය. ඒකේ පේ කැපිපෙන චරිතය තමයි ලොකු සංසේ. කියන්න ඕනේ කියනවා හැබැයි මේ වැඩේ යනවා කාරකයා කවුද හොයන්න බෑ. වෙන කොහෙද යන පිස්සෙක් පියාට්ටෙක් කැපිපේන්න පටන් ගන්න ලොකු සංසි ගණන් ගන්න ඕනකෙක් කැපිපෙනියා. වැඩේ යන්නේ මේක තමයි. ඔය තව විනාඩි 10ක් විතර තියෙනවා කවුද වෙන මොන හරි ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරනවනේ පොඩි අමරන් කාලේ ඉවරයි. අවිද්‍යාවෙන් තෘෂ්ණාවට පෝර වටනවද තෘෂ්ණාවෙන් අවිද්‍යාවට පෝර වටනවද ඒ කියන්නේ අම්මයි තාත්තයි වාගේ කියලා. අපි ගොඩක් වෙලාට හැදෙනකොට මේ කියන්නේ single parent family නෙවෙයි. දැන් තියෙන single parent family ඇමරිකාවේ ඉන්න හැම ජනාධිපති කෙනෙක්ටම එක්ක අම්ම නැහැ එක්ක තාත්තා නැහැ. දික්කසාද වෙලා ජෝර්ජ් බුෂ්ලට එහෙම නෑ single parent. ඒ කියන්නේ සාපයක් ඒ රටේ. දෙන්නම ඉන්න දරුවෙක් හිටන් දෙන්නම ඉන්න දරුවෝ උඟක් වෙලාවට අම්මගේ සෙනෙහසෙන් තමයි හැදෙන්නේ. තාත්තා ළඟ නැහැ. තාත්තා හම්බ කරනවා. නෝ තාත්තා නැතුව අම්මට මේ වැඩ කරන්න බෑ. ඒ නිසා අම්මයි තාත්තයි තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියලා කියන්නේ. තෘෂ්ණාව තමයි පේන්නේ ඉන්න කෙනා. නිතරම අම්මා තමයි වට කරන්නේ. හැබැයි අවිද්‍යාව තමයි ඈත ඉඳලා හම්බ කරන්නේ. ඉතින් කියනවා රහත් වෙනවා කියන්නේ අම්මා අප්පා දෙන්න මරණකට කියලා. හී <laughs> කියනවා ඒතකොට බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවද අම්මයි තාත්තයි මරණ කියලා ඕ කියලා තියෙනවා. මේ දෙන්නගේ රෝල් දෙක තාත්තගේ රෝල් එක කරන්නේ අවිද්‍යාව. අම්මගේ රෝල් එක කරන්නේ තෘෂ්ණාව. ඒ දෙන්නගේ අතර සම්බන්ධය කොහොමද දරුවේ බිහි කරන්න සහ වඩන්න වදන හදනවා සහ වඩනවා කියලා දෙකක් තියෙනවානේ. දරුවෙක් හදනවා කියලා කියන්නේ වදන එක. වඩනවා කියන්නේ එකක්. හදන්නේ අම්මා, වඩන්නේ තාත්තා. තාත්තා කරන්නේ කීටක කරන තලන එක තමයි. එච්චරම හිතලා හම්බ කරන්නේ මේ කලක ගායට නටන්න හදනවා අරක මේකට හොඳටම තල්නවා. අම්මා කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, ඔක්කොම බලනවා. පැරණි වැඩි සිස්ටම් එක හැටියට බලනකොට බොම්මන් වෙලා වෙනකොට වැඩි මහ ගෑණි සනෝරේ නායිකාව දරුවන්ට කන්න බොන්න තියෙන දේවල් බුදියන් තියෙන දේවල් ඇතුලේ ඔක්කොම ගල් වෙන සුද්ධ කරලා බුදියන්ට පහන් පත්තු කරලා හදනවලු. මහවැද්දා එළියටලා ඉඳගෙන බලාගෙන ඉන්නවලු පිටින් මොනවාරි අනතුරක් එන්න තියෙනවා කියලා. ඒකයි ඉන්නේ දොරගාව. ඌට වෙලාවට කන්න දෙන්න ඕනේ බොන්න ඕනේ සුරුට්ටු පත්තු කරලා ගෙනත් දෙන්න ඕනේ. ඌ නිකන් ඔය නිකන් ඉන්නේ. එළියේ මොනවාරි අනතුරක් එන්න තියෙනවා කියලා. බෑරි වෙනවා රැ වෙනකොට දොළ ඇවුරුවා බුදිය ගත්තා. ඉතින් ඒ රෝල් දෙක තමයි අම්මයි තාත්තයි. ඒක තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි කරන්නේ. ඉතින් අපි මේ පේන්නේ නිතර පේන්නේ තෘෂ්ණාව. ඒ නිසා සමතයානිකය තමයි ශාසනය කියන්නේ හුඟක් වෙලාවට සමතේ භාවනාව තමයි. මොකද හේතුව තෘෂ්ණාවෙන් බැඳිලා තියෙනවා. මොකද හරිය ලස්සනට ධම්මසංගණී අටුවාව සඳහන් කරලා තියෙනවා. දුස්සීලයට තෘෂ්ණාව ප්‍රධාන සංසාර බැම්ම වෙන අතර සීලවන්තයාට ද්වේෂය තමයි ප්‍රධාන බැම්ම. උට නුරුස්නා ගතිය තමයි පේන තියෙන්නේ. ඒ නුරුස්නා ගතිය සාධාරණීකරණය කරනවා අවිද්‍යාවෙන්. ඒක වෙන්න ඕන දෙයක් කියලා. විද්‍යාව ආවට පස්සේ තේරෙනවා මට ඉස්සර මෙහෙම තරහ ගියේ නෑ. මේ සිල් ගත්තට පස්සේ වෙන කෙනේ සිල්පදේ කැඩුවත් මට තරහ යනවා. මගේ සිල්පදයක් කැඩුණත් තරහ යනවා. දැන් එන්නේ එන්නේ නුරුස්නා ගතිය වැඩි වෙලා තියෙනවා. මට මන් දෙස් දෙන ගතිය වැඩි වෙලා තියෙනවා. අනුගේ දොස් හොයන ගතිය වැඩි වෙලා තියෙනවා. මේක මේට වැඩිය පර්ෆෙක්ට් කරන්න පුළුවන් කියලා මේ ලෝකෙ මට්ටම් කරන්න ඕන කියන ගතිය වැඩි වෙලා තියෙනවා. මේක මම ඥානයට හරව ගන්නවා. නැත්තම් ද්වේෂය තමයි මේ වැඩ කරන්නේ. මේක ද්වේෂයේ බව දන්නේ නැතිකම අවිද්‍යාව. අවිද්‍යාව තියෙන જાති දෙකක් අපපටිපත්‍ය විද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය විද්‍යාව. අවිද්‍යාව විද්‍යාව කියලා හිතාගෙන ඉන්න ජනතාව තමයි පෘථජනය කියන්නේ. ඒක තමයි ළඟ තියෙන මෝඩකම ඔටුන්නක් කරගන්න. ඒක ඒක අවලක්වන්න බෑ. අනිකට කියනවා ශාසන ධර්මයේ දන්නේ නැහැ. බුදුහාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා බුදුරජාණන්සේ පාරක් පෙන්ලා තියෙනවා දන්නේ නැහැ. ඒක නම් වළක්වන්න පුළුවන් කියලා දීලා. අර අවිද්‍යාව විද්‍යාව කියලා හිතාගෙන ඉන්න මේ වංචනික බව කද්දාකත් අරින්න බෑ. හරිම සංකීර්ණයි. අහිංසකයාගේ අරිතයි. කවුරු හරි කිව්වොත් අනේ මම ළඟ තියෙනවා තක తీරුකාවක් ඒක අයින් කරලා දාන්න මට මේක පේන්නේ අපා මොකද්ද අප්සෙට් එකක් තියෙනවා කියලා එන ඒක උට කියලා දෙන්න පුළුවන්. කවුරු හරි කියනවා නෑ නෑ මට කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. මට දැන් මට අර්ග තියෙනවා මේක තියෙනවා ඉතින් ඒ කියන්නේ යා කෝපේ පිරিলা කොච්චර වැක්කිරුවත් වැටෙන්නේ නැහැ ඒ නිසා අවිද්‍යාවේ අර මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව අද ඒ වැඩෙනවා මේ විද්‍යාවත් එක්ක මේ කියන කුණුහරුප විද්‍යාවත් එක්ක in exponential හැම කිනාම හැම ෆීල්ඩ් එකෙම ලොකා මොනම දෙයක්වත් කිව්වට අහන්නේ නැහැ එයාට පොඩි ළමයෙකුට පේනවා මුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා උන් එන ජොලියේ ඉන්නවා මොනවත්වත් දන්නේ නැහැ. උන්ට අහලා බලලා මිනිස්සු චොක්ලට් සීනි බෝලක් ගෙනත් දෙනවා. අර ලෝකෝ චොක්ලට් සීනි බෝල හම්බ කරාට කොයි වෙලාවක සතුටක නැහැ. ඒ නිසා සීලවන්තයෝ පැවිද්දෝ ඒක හොඳම හොඳම නිදර්ශනේ මෙහෙනින් අංශලා පැවිදි වෙච්ච ගම යක්ෂණී. පැවිදි වුණායින් පස්සේ කෙලින්ම යක්ෂණී. ඊට ඉස්සෙල්ලා නම් අනේ පුදුම විදිහට මේ තරුණ ජීවිතේ කැප කරලා පැවිදි වෙන තරමට හිතලා. පැවිදි වුණාට පස්සේ මොන තාලෙවත් පිළිගන්න බෑ. එතකොට අවිද්‍යාව ගහනවා ඔළුවටම ගහනවා. අයි මම දැන් පැවිදිලානේ මට මෙහෙම වෙලා බෑ මට මෙහෙම සලකන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔක්කොගෙන් බලාපොරොත්තු මම අර පාවඩේලපා උඩට දාපන් වටට දාපන් පන්නං අල්ලපන් හඳු කුරුපත්තු කරපන් සාදු කියපන් මල් පූජා කරපන් වාඩි වියන් নমස්කාරය කියපන් පන්සිල් ගනින් එක එක කරි নমස්කාරය කියන්න ඕනලා පන්සිල් ගත්තොත් එimhe ඔන්න තද වුණා ඉතින් ඒ නිසා මේ අපි ළඟ තියෙන අවිද්‍යාව දැනගන්නම් අපි තව කෙනෙක් ගාවට ඉදිරියට ගිහිල්ලා අහිංසකෝ කියන්න වෙනවා. දිත්තේනවා, සුතේනවා, පටිසංකායවා, වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ, පටිකරිස්සා. අනේ මං ඔබ වහන්සේලාත් එක්ක ජීවත් වෙනවා. ඇහුවා නම් හෝ දැක්කා නම් හෝ සැක කරා නම් හෝ අනුකම්පා කළා මට කියන්න. මහත් ඒක ඇහුනොත් දැක්කොත් පිළිගත්තොත් මට ඒක පිළියම් කරගන්න පුළුවන්. නැත්තම් අපි ලෝකෙට අඟ උස්සගෙන ජීවත් වෙන જાතියනේ. අද මේ තියෙන අධ්‍යාපන කමේසා ඔළුව යොමු කරන පැත්තට බලනට ඒ අවිද්‍යාවට ඒත් ඒත් මං කියනවා මං කිව්ව ඊවන්ට ඊමක් කියලා තියෙන ඊමේල් එකක් ඒකේ කාටුන් එකේ පෙන්නනවා දෙමාපියෝ දරුවාගේ තියෙන සෞන්දරත්වය නැති කරලා අධ්‍යාපනයට යොමු කරලා ඒක කුරුවල් කරන හැටි. ඒක ලියලා ලියන එක අතන මේ මු ඉන්න ඇති මෙල්බන් වල එකෙක් කවුද ඩිල්හන්. ඩිල්හන් ලියලවල තියෙනවා අනේ සාංශ මේ වීඩියෝ එක බලලා මට ඇඬුණා මම මේ ටිකම නේද දරුවන්ට අපි කරන්න කියලා. ඊට පස්සේ මං කෝ යකෝ තෝ දැන කි ওই ටික තමයි දෙමාපිය අපටත් කරලා තියෙන්නේ. ඒත් අපිට සතිය තියෙනවා. අපිට දැන් හදන්න පුළුවන් නේ. බයි ස්ථිරහානියක් වෙන්නේ නැහැ. අපි කරප්ට් වෙච්ච ලෝකේ හැදිච්ච જાතියක් නේ. ඒ සතිය හමුනට පස්සේ අපිට කියතයි දෙමාපිය එහෙම කරලා තියෙන උන්දලා අනුකම්පාව දිනුනට උන් ළඟ විද්‍යාව නැහැ. තනි අවිද්‍යාව තියෙන්නේ. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. බුදුන් ලෝකේ පහළලා තියෙනවා. සම්තිමග්ග මේව බ්‍රූහ්‍ය නිබ්බාන සුගතේන දේශිතං. සාන්ති මාර්ගයේ දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ නිවන් මාර්ගය කියලා තියෙනවා. අර ගහන කමන්නේ නැහැ. ඉස්තරහණියක් වෙලා නැහැ. අපිට දැන් පිළිගන්න පුළුවන් බුදුන් ඉදිරියට අපි මැට්ටෝ. මොනවද දැනගද මේක අඬහරපාන. ඒකට හත් පහත් වෙමු. අපි ඔක්කොම එකට බුදුන් වඳිමු. ඉවරයි. චාරිත්‍රාක් විදියට එහෙම නැත්නම් පූජා විදියක් විදියට අපි ඔක්කොම එකලා බුදුන් වඳිමු. ඉවරනේ. එතකොට අවිද්‍යාව අඩු ගානේ අපි කෙනෙකුට කියනවනේ මූත් පැවිදලා ඉන්න මාත් පැවිදලා මූට මං කියන මේ පැවිදි වෙලා වැඩ කරන්න බෑ. එන මේ නීති පද්ධතියක් තියෙනවා මම සිවුරු තිනකොට මට කියන්න පොඩි අයිතියක් තියෙනවා. ඒකම තමයි අපි පවාරණය කරන්නේ. ඒ උපසම්පදයි මේ බස් ඉවර වෙනකොට මෙයා මට ඇවිල්ලා කියනවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පරිගණමයිලක දැක්කා නම් ඇහුවා නම් සැක්කරා නම් කියන්න කියලා. ඒක තමයි ලෝකේ තියෙන වැදගත්ම ශිෂ්ටාචාරය කියලා බුරුවෙන් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා. අපි වැඳලා කියනවා අනේ මගේ වැරද්දක් දැක්කොත්, ඇහුවොත්, දුටුවොත් ඒකට අපි පැවරුම කියලා කියනවා. ඕනේ ඔලමලයකට කරත හැකි නේද? ඕනේ ඔලමලයකට කරලත් ඔලමල කරමුත් කරන්න පුළුවන්. ඒත් ඒක සාසනේ වැරද්දක් මිසක මේ මංසගේ දෝෂයක් නෙවෙයි. මොකද මංස හැදෙන්න කැමති. ඒක අවිද්‍යාවට කරන නැත්නම් අවිද්‍යාව නැති කරන්න ගන්න විපස්සනා පැත්ත. එතකොට සමතෙන් කරන චේතෝ මිත්‍යෙන් කරන තීන දේ දීලා දැමිලෙන් තෘෂ්ණාව නැති කිරීමෙන් නිවන් දකින්න හදනවා. හැබැයි තර රුචි අරුචිකම් ටික තියෙන්න ඉඩ තියෙනවා. ඒක කපන්න අවිද්‍යාව ඕන කරනවා. සමා වෙන්න මේ විද්‍යාවේ අවිද්‍යාව දුරු කරන්න ඕන වෙනවා. ඉතින් ඒ දෙකම එකට යන එක තමයි මුගක් කළාට මේ උගත් පිරිසට සිද්ධ වෙන්නේ. අර තමන්ගේ රුචි අරුචිකම් අල්ලගෙන ඉන්නේ අපි. පෞරුෂත්වය කියලා අපේ ගෙනාවු අපේ ඇබ්බැහි ටික සංසාර පුරුදු ටික ආරේ ගුණ ටික නෑරේ තමයි. ඒ කාටද කියන්න ඕන? ඔයාගේ ආරේ නෙමෙයි මගේ ආරේ. මගේ ආරේ නිසා ඔයාගේ ආරේට හානියක් කරදරයක් වුණා නම් කරුණා කළ දැක්කොත් කියන්න කියලා. ඒ ඒ පැවරුම හරහා ලুকু අහිංසකකමක් ඉතුරු වෙනවා. ලুকু නිහතමානී බවක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ සංඝ සමාජය කියන්නේ. ඒක තමයි අපි සබ්‍රහ්මචාරී කියන්නේ. ඒක තමයි අපි කියන්නේ සමග්ගානන් තපෝසුකෝ. පිටිතංගල කියන්න එපා. කෙලිම මූණට කියන්න බෑ වෙලාව බලලා කියන්න. හැම වෙලාවෙම කියන්න එපා. ඒ වගේම තමයි හැම වෙලාව බලන්නසෝ කියලා පවරන්න. දැක්කා නම් ඇහුවා නම් සැක්කරුවා නම් කරුණා කරලා කියන්න. අන්න එතකොට තෘෂ්ණාව නෙවෙයි නැති වෙන්නේ. මධ්‍යමතාන්තර තෘෂ්ණාව තියෙනවා. නමුත් අර අපේ පෞරුෂත්වය අපි මේ අයියා වෙන්න හදන ගතිය වෙනකොට ඔය නිකන් ඔය බොහොම නිහතමානී කෙනෙක් බවට ඒ කියන වතුර වාගේ දාන භාජනේ හැදී ගන්න මිසක භාජනේ කියන්නේ මට මේ හැදී ඕනයි කියලා. ඒ වගේ අර මෙලෙක් ගතිය ඒක විපස්සනා අනුග්‍රහිතේ. විපස්සනා ශික්ෂාව. අර දේවල් අතහැලා දාන එක තෘෂ්ණාවට විරුද්ධව කරන වැඩේ ඒක තමයි දානය කරන්නේ. සීලෙම ටිකක් වෙලාට කරනවා. නමුත් ප්‍රඥා ශික්ෂාදී කරන්නේ තමන්ගේ ඔලොමොල කණ්ඩික ඔලිය බැහැගෙන තියෙන ඇටුවම් බැහැලා තියෙන අදහස් ටික තව කෙනෙක්ගේ කණ්ණාඩියෙන් බලන්න ඕන. ගැටුමකදී බලන්න ඕනේ මෙයාට හිත නරක් වුණා නම් මයිගේ මොකක් හරි අවුලක් තියෙනවා. ඒක එයාටයි අයිතිය තියෙන්නේ මට දැන් කියන එක. ගන්න බැරි වුණොත් මම පරාදයි. මෙයාට වැඳලා කියලා තියාගන්න ඕනේ. ඔබ දැක්කා නම් ඇහුවා නම් අනේ කර්මා කළා වෙලාවක් බලලා කියපන් මටත් තේරුනොත් මට හදන්න පුළුවන්. ඒ කියමන එයාට වැටෙහිදී ගන්න එක ඩයග්නොස්ටික් පැත්ත. රෝග නිర్ణය. ඒ තමයි එනේ එක්ස්පෙන්සිව්. බෙහෙත වෙන බොහොම සිම්පල්. ලෙඩි දන්නවනේ බෙහෙත සිම්පල්. ඔය ස්පෙෂලිස්ට් ගෙවන්නේ අපි බෙහෙත් වලට නෙමෙයි. ඩයග්නොසිස් වලට. බුද්ධජනක කියන්නේ අපි නිర్ణය කරගන්න ඕනේ. මම යා කියන්නේ කවුද කියලා. හංගන්න කියොත් බෑ. ඉතින් ඒ නිසා අවිද්‍යාව වැඩේ යනකොට ඥාණයෙන් ඔය වෙච්ච ඔක්කොම පව් සමා කරන්න පුළුවන්. පුළුවන් බවට විශ්වාස කරන්න ඕනේ. නැත්නම් උගඩ ගන්න බෑ. ඒ නිසා අවිද්‍යාව නැති කිරීම සඳහා කරන ප්‍රයත්න කියන විපස්සනා භාවනාව කියලා. තෘෂ්ණාව නැති කිරීම සඳහා කරන භාවනාව කියන සමත භාවනාව කියලා. දෙක එකතුව කරන භාවනාවට කියන යුගනත් භාවනාව කියලා. මේ මේ පොඩි ආයතනගේ ප්‍රශ්නේ නේද තාම යන්නේ. සභා ගෞරවයේ රැගෙන ප්‍රශ්න අහන්නත් උන ඇත්තටම ඒ ඒ ප්‍රශ්න පිළිබඳව ඇත්තටම ඒ හරියටම අවබෝධයක් නැති හින්දා අහන්නත් ඕනකම තියෙනවා. ඒ වුණාට මේ අර සභා ගෞරවය රැකගෙන මේ ප්‍රශ්නයක් අහනවා කියන එක ඇත්තටම ඒ වෙන අවබෝධය නැසන්ත ඒ එහෙම දැන් සභාවෙන් ප්‍රශ්නයක් අහනකොට අර නිකන් කියන්නේ ඒක න සභාස්කාරවත් නොවේ. ඊට පස්සේ සභාවටත් සභාවත් නොමග නොවැළැන් ලෙස මේ අපි ප්‍රශ්නේ අහන කෙනා සැලරිය දුකක්වත් තියනවද සම්මන්න? ඔය දැන් මේ ආම්දරිතු මම නඩුව චෝදනාවක් කරනවා නම් උඩම ලියනවා අගති විරහිතයි කියලා. ඒකල බලන්න පුළුවන් තරම්. අගති විරහිතයි කියනම ඡන්දෙන් ද්වේෂයෙන් මොයෙන් අගතියටපත් වෙලා නෙවෙයි මම මේ ලියන්නේ කියලා කල්ැතුම කියනවා. අපේ සංස්ථාවට ගහනකොට ගැහුවේ අගති විරහිතයි කියලා තමයි. සංස්ථාවට ගහන්නේ අපි අපිට පැවිද්ද දීපු තැනට ගැහුවේ. බොක්ක හේ දෙන්න ලිව්වා. සම්බ්‍රජ්‍ය හම්දුයි මායි ඔය චිදුරප හම්දුයි කුටිම අගතේ මම කගතේ විතර කියන්නේ මේ ඡන්දෙන් ද්වේෂයෙන් බයෙන් මොහෙන් නැහැ. බෑ කියලා කිව්වට තරහ වෙන්න එපා මේක නම් කියන්න ඕන කියලා කියනවා. ඉතින් ඒකට උසාවියේ නඩු දාන්න බෑ යාළුවා. ඒ වගේ අපි මේ සභාවෙන් යනවා සභාවෙන් අවසර ගන්නවා. සභාවෙන් කෙටින්ගෙන් කතානායකගේ අවසර ගන්නවා. මූලිකත්වය අවසර කරන අවසරයි ගෞරවකටයුතු ස්වාමීන් වහන්සේ පැමිණ සිට මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මට අදහසක් පකාර ගන්න තියෙනවා. ඒකට කියන සභා රීතිය කියලා එකට කියනවා. ඒ කියන්නේ මූලිකත්වයට කතා කරන්නේ. ඒතර කවුරු කිව්ව එහෙම කතා කරන්න දෙන්න බෑ කිව්වොත් සභාපතිතුමාට කතා කරගෙන මට විනාඩි 5ක් දෙන්න පුළුවන්. අර කිව්වොත් එහෙම කතා කරන්න දෙන්න බෑ කිව්වොත් සභාපති කියන පොඩ්ඩක් ඉඳ මෙයා කතා කරුවට පස්සේ විරෝධය ප්‍රකාශ කරන්න. ඔය පාර්ලිමේන්තු යන පොයි අහන්නකෝ. ඒකට මෙයාට විනාඩි 5 දෙනවා. දෙනකොට අතරමැද කරදර කරනවා. හරි කතාව මට විනාඩි 5ක් දීලා තියෙනවා. කරුණාකරලා ඒක අහගෙන ඉන්නකෝ. මගදී කෑ ගන්නවා. ඉතින් එක්කෙනෙක් කවලු අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා. ඒක මේ මං කැමති යටත් බුරනවා නැතු යටත් බුරනවා. ඉතින් මේ වගේ තමයි මේ මනුස්සයත් මේ බුරනවා දිහාගෙන මේ මගේ ගෙදර ඉන්න බල්ලා වගේම තමයි කියවන්නේ. යුද්ධ අතුරු අතුරු කතා කතා කරන එක. ඒ වෙලාවේ ඒක වික්ත භාවයේ. ඒක ප්‍රතිබල භාවයේ. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා එදා පැවතිච්ච සමාජයේ ප්‍රශ්නේ තියෙන එක නම් නෙවෙයි ප්‍රශ්නේ අහන්නේ. හොඳ වැඩි හිටියෙක් හොඳ සභාව හසුරවන්න දන්න කෙනෙක් බුද්ධ ඥානසතර කතා කරනවා අවසරයි සාංශ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. හොඳයි. කිව්වට පස්සේ අහන්නේ එදා පැවිදිච්ච එකාගේ ප්‍රශ්නේ. අහන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. අහන්නේ හැබැයි අරයාගේ මානසිකත්වයේ ඉඳලා. ඒතර බුදුහාමුදුරුවෝ දන්නවා මූ නෙවෙයි මුංගි නෙවෙයි ප්‍රශ්නේ. මූ අහන්නේ අර සභා ගෞරවේ නැති සම්භාවයේ ගෞරවයට බය ඉදිරිපත් කරන්න බැරි කෙනාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඒතර බුදුජානනාංශයේ සාරිපුත්තු අහමුරන්ට උත්තර දෙන්නේ අර එතෙන්ද ආවෝ සභා ප්‍රශ්න අහගන්න බැරි කෙනාට ඕනේ සේවයේ ඉෂ්ට කරනවා. දැන් පල්ලෙහා පොදු කමටහන් සුද්ධ කරනකොටත් ඒක තමයි වෙන්නේ. ඉතින්දී හොඳට දන්න කෙනෙක්ගේ අපි තෝරන ක්‍රමයකට දන්නව කෙනාගේ ඉස්සලම අහනවා. හොඳටම ලියපු හොඳම උත්තරේ. යාළුවල එයාට උත්තර දෙනකොට එයාට නෙමෙයි උත්තර දෙන්නේ. දැන් අද ඇවිල්ලා තියෙන මෙතෙන් ආපු නැති කෙනාට බයක් ඇති නොවි. උතෙන් බය වෙන්න බෑ එන්න පුළුවන්. ඒකේ ලකුණු මෙහෙම පෙනෙයි. අන්න එහෙම යන්න කියලාට අහන කෙනාට නෙමෙයි උත්තරේ දෙන්නේ. ඉදාම පැමිණිච්ච කෙනාට බලන්න උත්තර දෙන්නේ. එතකොට අහන කෙනාත් ශිල්පීය ඥානකින් අහන්න ඕනේ. උත්තර දෙන කෙනත් සභාවටම ආමන්ත්‍රණය කරන්න ඕනේ විශේෂයෙන්ම එදා වරුවේ හීයට ආපු එකනට කතා කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් කරන්න බෑ. කාරණාව දන්නේ නැත්නම් හෝ සභාව අතුරව ගන්න බැරි නම් හෝ කරන්න බෑ. ඒ නිසා ප්‍රශ්න අහන්න තමන්ගේ ප්‍රශ්නයක් වෙන්න කියලා කරතයි. මන්නම් පල්ලෙහාදී බයිනෝ හැබැයි තමන්ගේ නෝනනම් ප්‍රශ්න අහන්න දෙන්න එපා. ගහනවා උට අල්ලලා. මොකද ගෙදර මේ මට මේ මහත්තයාගේ භාවනා කරන්න එක විතර මහත්තයාට මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මම අහන්න කියලා මම මහත්තයාට එන්න කියපන් උඹට අහන්න බෑ ඒක හරි නෑ හැබැයි එහෙම කියලා විසි කරන්නේ නෑ ප්‍රශ්නේ මහත්තයාට නෝනට දෙන්නටම ගහනවා ප්‍රශ්න අහලා ඉතින් ඒ වෙලාවේදී අර උත්තර දෙන එක නැතේ අධිකාරී ශක්තිය තියා කැමති නම් ගන්නවා ප්‍රශ්න නැත්තන් නෑ හැබැයි ඩිරෙක්ට් අහනවා නම් සභා ගෞරවය තියාගෙන බාහිර අධ්‍යයනය එහෙනම් අනිවාර්යෙන් මැදිලා පැය දීලා තියෙනවනේ ඒ වෙලාවේ යන්න පුළුවන් අන්නේ නිසා මේකේ තියෙනවා වෙනම ශිල්පයක්. අදහස් ප්‍රකාශ කිරීමේ තියුණුම තැන තමයි සාකච්ඡාව. අහගෙන ඉන්නකොට හෝ පොතක් කියවනකොට හෝ හරි පැසිව් එක. නිකම් අක්‍රීය භාවනාවක් කියන්නේ භාක්‍රීය දැනුම. සාකච්ඡාවේදී ඒ නිසා සාකච්ඡාව පුළුවන් තරම් පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඒක කෙලින්ම කඩු දෙකක් අරගත්ත යුද්ධෙට ගියා. උඹ නම් උඹ ඉස්සරෙලා මම නම් මම ඉස්සරෙලා. ආයේ මේ බංකර් නෑ, පලිය නෑ. කෙලින්ම කඩුව විතරයි තියෙන්නේ. ඉතින් ඒක සජීවී වැඩක්. ඉතින් උඟ දෙනෙක් ඉන්නවා මේ භාවනා කරන වෙලාවේ සාකච්ඡා කරන එක කාලය නැති කිරීමක් අපරාධේ ඕන නැති ප්‍රශ්න අහනවා කියන ඕන නැති ප්‍රශ්න අහන්න ඕනේ කියන. උට ගහලා මේක ඕන නැති ප්‍රශ්නයක් කියලා බෑන මූ ආවා ඊයේ ඊයේ දවල්. අවිල්ලවල මම අර දත්මදින් ඉස්සෙල්ල කරකිනවා වටේ. මං හිතන්නේ දැන් ගවුවට තරවේ කියලා. මම ඇයි කියලා. ආයෙත් මම ඔක්කොම වැඩ නැතර කළා මම වාඩි වුණා කියලා. දැන් ප්‍රශ්න අහනවා අහනවා අහනවා අහනවා දිගට මම දාලා මම ගත්තෝ. මෙතන ඉන්න වැඩිමලා දැන් හෙට ධර්ම සාකච්ඡාවක් තියෙද්දි දැන් මේ ප්‍රශ්න අහන්නේ මොකද්ද තේරුම? ඊයේ කමටහන් සුද්ධ කරා. ඇයි අහුවේ නැත්තේ? දැන් මේක මගේ ප්‍රයිවට් ටයිම් එක. ඇයි අහන්නේ? ඔබට ප්‍රශ්න තුනකින් මම චෝදනා කරනවා. හෙට අහපන්. නෑ ඒක අදාළ නැති වෙයි. දන්නේ මොනවද කිව්ව මම කො වැඩක් නෑ. ඔබ සභාවක ගෞරව කරන මූලාසනයක් වගේ නැති උනාට ඉස්සරහින් ඉන්න කෙනෙක් මගේ වෙලාව ගන්න කියොත් මට ඒ වෙලාවේ දත් මැදගෙන පල්ලෙහාට යන්න තියෙන වෙලාව. ඒකෙදි කවුරු හරි මෙතෙන් දාවොත් මම කෝච්චියට අනිත් පැත්ත හරවලා තිබ්බා වගේ හිටිනවා ඒකට. හුඟක් වෙලාවට යනකොට කන්නඩි දෙක ගිනියන මතක තියෙනවා. හුඟක් වෙලාවට වස්තම ගන්න මතක තියෙනවා. හුඟක් වෙලාවට අර එල්ලන්න යන බෑග් එකම දැනටම පල්ලෙහාට යන්න මතක් වෙනවා. දැන් මේ කොහෙද යන්නේ? අඩේ වස්තමාලන් වලට ආරාධනා කරලත් නැහැ. ඇයි මේ පිස්සෙප් පිහට් එක්ක ඇවිල්ලා කෝච්චියට පොල්ලක් දාලා. ඉතින් ඌට ගහන්න නැතු පුළුවන්. මම කිව්වා ඔය බිල්ල වගේ හිටියට හේතු දෙය අහපන් කියලා එක ප්‍රශ්නයක් ඇහුවේ නැහැ ඊයේ එන්න ලයිස්ට්ුවක් තියාගෙන ඇවිල්ලා උන් පිටගංකාරයා තමයි ඒ උනාට උට ගහන්නේ අපි අතර තියෙන සම්බන්ධය ඒ තරම්ම ඩෙමොක්‍රටික් ඒ තරම්ම ට්‍රාන්ස්පරන්ට් ඒ තරම්ම ශ්‍රම විභජනයක් තියෙනවා විලාවේදී අහන්න පුළුවන් නම් මේ ආම්දෝ දන්නවා ව්‍යාකරණ දන්නවා ඊට අහන්න පුළුවන් තනියම ඇහුවාම ඒ ප්‍රශ්නයෙන් උත්තර ලබා ගත යුතු එදාට ආපු කෙනාට අවස්ථාවක් නැති වෙනවා ඒ නිසා හුඟක් වෙලාට බුද්ධ ඥානස ළඟට සෙන ගන්න ගන්න ඇවිල්ලා ලොකු ආහඳුර ප්‍රශ්න අහන්නේ. ඒතර බුදුහාමුදුරු දන්න මේ පොඩි කට්ටියගේ කියාගන්න බැරි දේ මෙතෙන් කියවෙනවායි කියලා. බුද්ධ ඥානසේක අවස්ථාව වැඩගෙන පොඩි කාගේ තැන ඉඳලා ශීඝ්‍රයෙන් අර ලොක්කටම උත්තරේ යනකම් අර ප්‍රශ්නක් අහන හැටි කියලා දෙනකම් විස්තර කරනවා. ඒ නිසා මම ගරු කරන්නේ ඇත්තටම ඥානාරාම සාංශකේ තියෙන ගැනීමේ ශක්තිය සහ නිහතමානීකම පණ්ඩිත් ස්වාමීන් වහන්සේ සර්පයා නයි මොකටි හටන වචනයක් කතා කරපම් ගන්න. ව්‍යාකරණ වැරදි කියලා ගහනවා ඉදිරිපත් කරපු හැටි වැරදි කියලා කියනවා කන්ටෙන්ට් එක වැරදි කියලා කියනවා ගහලා ගහලා ගහලා හැදුවට පස්සේ කිසි තැනක මොනම දෙයකට ගියත් ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න විග්‍රහ කරනකොට උත්තරේ එතන ඊපස්සේ දාසෝ මට කියනවා කියලා දීපංක මේ පිටරට මිනිස්සුන්ට මේ මොනවද මේ ඇවිල්ලා කමටහන් සුද්ධ කරන කියන්නේ කියලා මං කිව්වා මං කිව්වට අහන්නේ ඒ ඒ කියලා දෙන්න ඉස්සලා මාස 18ක් එක දිගට සෙනගේ ඉස්සරහා බැනලා පාගලා කෙල ගහලා බිම දාලා ڇප්ප කරලා තැළුවා මාව. ඒ දවස්වල මම අටසරයක් විතර පැක් කරා ආපහු එන්න. දවසක් උදේ ගානකොට පැක් කරනවා කාමරයයි කියලා හව. මොකද්ද මේ ගිනියන්න ආවේ? ඊට පස්සේ මම කිව්වා බෑ මචං මේක හරියන්නේ නැහැ. ජම නාමතුරු. ඉවරයක් වෙන්නේ නැහැ. කිසිම වැඩක් නැහැ නිකන් ඔහේ ඉන්නවා විතරයි. ආ මම යනවා මම 18 සැරයක් පැක් කරලා තියෙනවා කිව්වා. කීරෝ ගියා. මම යන්න ඉස්සලා 18 සැරයක් පැක් කරලා තියෙනවා හැබැයි ගියේ නැහැ. ගියේ නැහැ. ඒකෙන් තමයි සයිඩෝ තේරුම් ගන්නෙ මේ අකා මේ ඒ වෙලාවේ සූස්තියක් නෙමෙයි බලන්නේ. අහු වුණාට පස්සේ ගුරුවරයා කූඩැල්ල ගහගත්තට පස්සේ වගේ ඇද්දලා ඉවර කරලා තමයි ඉවර කරන්නේ. ඉතින් මම ගියාම සංසිනකොට මොකක් හරි විහිළුවක් කරලා හිනස්සනවා. හරි තරහයි මයිත් එක. මොනවා හරි කියන හරස් කැපෙන වචනයක්ම කියනවා. කිව්වට මොකද මයිත් එක පුදුම ඇඳුනුම්කමක් තියෙන. මොකද ඉඳලා ඉඳලා ඉඳලා මම ඊට පස්සේ ගියා ධම්මගුත්ත ගියා ධම්මිනී ගියා විස්පහේට හඳුරු ගියා. ගියාට පස්සේ අවුරුද්දයි දෙකයි ඉන්න බෑ ඒගොල්ලන්. ආපහු වෙනවා. ධම්මිනී කිව්වලු ධම්මජීවට විතරයි ඕන තැනක ඕන දෙයක් කාලා. දිගට ඉන්න පුළුවන් මේ මනසට විතරයි කිව්වලු. ඒත් මගේ මූණට කියන්නේ නැහැ. මම අවුරුදු 3කුත් මාස 9ක් හිටියා. දින දෙක කාගෙන. භාෂාව තේරෙන්නෙත් නැහැ, ආහාර ගැලපෙන්නෙත් නැහැ. කලගුණයක් මේ කාලෙටම මේ කාලේ අප්‍රේල් වෙනකොට දෙකොණින් දානවා. පස්ස පැත්තෙන් බඩේලිය යනවා. මේ පැත්තේ වමන යනවා. මේ තම්බල ඇරපු මේ තල්කොලයක් වගේ ඉඳ තියෙනවා. ඇන්දෑවේ එකේ ඉඳලා පහ වෙනකන් මේ වගේ යඩ තට්ටුවටලා ඉඳගෙන දපලා ඉන්නේ. වේලෙනවා. එක විනාඩි 5ක් අවුවේ ගියොත් සම්පූර්ණ ඉසකැක්කුම. නාල පපුව පොඩ්ඩක් එළියට ඇරුණොත් දවස් ගානකට සෙම. පුදුම වරිසම් වෙලා ඉන්න ඕනේ. අතින් ඒ හිටියට පස්සේ තේිනවා මේ ගුරුවරයෙක් මේ පණිවිඩය දෙන්න ඉගෙනීම කරන්න ධර්ම සාකච්ඡාවක් කරා මේ සම්ප්‍රේෂණය කරන හැටි ගුරුවරයාට කන්ට්‍රෝල් එකක් නැහැ. උහි කාගෙන හිටපන්. කියවන්න මිලරේපාගේ මේ චරිත කතාව. ට්‍රම්පා මාපතුමා මෙයා වද දීලා තියෙන හැටි. පුදුමාකාර වද දීලා තියෙනවා. ඒ මාපට ගෑනු පස් දෙනෙක් ඉන්නවා. එයා තමයි හොඳම දැනුම් තියෙන කෙනා. එයාට වැසි වස්සන්න පුළුවන්. අකුණු ගස්සන්න පුළුවන්. ඉතින් මෙයා කියනවා මෙහෙමයි උඹට ශිල්ප දෙන්න මට ගියක් හදලා ඕන. ඉතින් මෙයා ගිහිල්ලා ගේ හදනවා. දෙවියන් තෝ මේ කපපු පිටිනේ ක්‍රියාව හදලා තියෙන්නේ. කඩ බිය විශ් කරපේ. උඹට නේද ගුරුවරයා හදන පිටිනේ කපලා හදලා ගෙපලක් හදලා. ඊට පස්සේ ඌ ගිහිල්ලා අලුතින් ගෙපලක් කපලා ධර්මරත්න කඩපු ගේ බඩු නෑරන් තියෙන්නේ. එහෙමද කරන්නේ? ඊට පස්සේ මම හිතනවා මේ එළවුණා තමයි කියලා පැක් කරනකොට වයිෆ් ඇවිල්ලා අහනවා එක්කනේ ඊට පස්සේ කියනවා මේ ගුරුනාසිකේ කිසිම තෙතක් නැහැ අනුකම්පාවක් නැහැ දැන් පළවෙනි සැරේ මට බැන්නා ගෙපල කැපුවේ නැහැ කියලා දෙවෙනි සැරේ ගත්තා දෙවෙනි සැරේ බඩු පාවිච්චි කරයි කියලා ඊට පස්සේ කියනවා ඕක තමයි ආයේ ක්‍රමී ඔබේ තව දෙක තුනක් උඹගේ ලබුව කරවනවා කාවෙන හිටපන් දෙන්නෙම හිතාගන්න බැරි දඬුවම් අන්තිමට මට උගන්වනවා වැසිවස්ස නැහැටි අන්තිමට උගන්වනවා මෙහෙන ගස්ස නැහැටි මූගෙ දරයිල මොකද්ද කරන්නේ? Tamange බූදලේ ගත්ත මාමලා 100ටම ආරාධනාවක් කරනවා පාටියකට එන කියලා. ඒකෙල්ල එදාට හෙනියක් ගසලා 100ම මරනවා. ඒක තමයි අම්මගේ ඉල්ලීම. ඊට පස්සේ තමයි පාවෙන්නේ මට සංසාරේ. දුටුක මේ මේ මේ කාටද අශෝක රජුරණ කාලිංග යුද්ධෙන් පස්සේ වගේ අම්මා කියනවා ඔබ දන්නේ පුතේ මගේ තියුණු බූදලේ සේරම නැති වෙලා උඹට හිඟමනට බහින්න උනේ මේ මාමලා සේරම ඔක්කොම හොරෙන් කෑවා මගේ. උන් ශාප කරන්න ඕන. මැරෙන්නේ ඉස්සෙල්ලා මරපන්. පස්සේ තමයි ගිහිල්ලා අරගෙන ශිල්පයන් ඇවිල්ලා අකුණක් ගස්සලා මාමල 100 මරනවා. ඒ ඔක්කොම යොරනාට පස්සේ මිනිස්සයා කැලියට යනවා. වළම් මුට්ටියක කහඹිලිය කොළ. වතුරෙන් රත් කරලා කාලා. අවුරුදු ගාණක් ඉන්නවා. වළම් මුට්ටිය අඩියේ නිල් පාට බැඳිලා ලුණුත් නැහැ. මුට්ටිය කැඩිච්ච දවසේ මුට්ටියක් හැදිලා තියෙනලු යටින් කාරන් ඔලි. එතකොට ඇවිල්ලා ගෑනු කෙනෙක් අහනවා ඇයි මෙච්චර වද විඳින්නේ උඹට මොනවද ඕනේ ඉඩන් කොඩින් දෝනේ මඩින් දෝනේ ඊට පස්සේ ගොඩින් එපා මඩින් එපා මට මගේ විවේකේ දෙන්න. ඒකේ කියනකොට පේනවා ගුරුරයා ටෙස්ට් කරලා තියෙන හැටි හිතින්න බෑ. අල්ලන්න බෑ. උඹ දෙනෙක් හිතන්නේ මේ මෙච්චර ශිල්පෑස කරන ඇති වුණා අපි මොනවද ආයි ටෙස්ට් කරන්න තියෙන්නේ කියලා. නෑ ටෙස්ට් කරන ක්‍රමේ සාකච්ඡාවට ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ අපි ළඟ තියෙන මේ මාන්නකාරකම් වැටෙන්න රිදෙන්නම ඕනේ. මේ සාකච්ඡායේදී නෑ මූට ගැහුවා වගේ ගහන්නම ඕනේ. කරන්න දෙයක් නෑ. ඒ ඒ වෙලාවේදී ඒ ඌ දඩමීම කරගත්තට ඔක්කොටමත් එක්ක වදින්නේ. ඉතින් ඒකට කාගෙත් කාගෙත් තුන බයිනවා. දැන් ඉතින් වෙලාව වී නිසා අපි නතර කරමු කියලා මං කියනවා. මොකද කියන්නේ මෙල්බන් වල මොනවා කියන්නද නේ එතකොට අපි ලබන් සුමානේ හම්බෙයිද කියන්නේ මම දන්නේ නැහැ ලබන් සෙන්සරා. මෙතන පුළුවන් ඒක. ලබන් සුමානේ පුළුවන් වෙන සයිෂාලු තියෙන අමුතු <laughs> අමුතු ගාඩියක් කියලා තියෙන මොකක් වෙලා තියෙනවද දන්නේ නැහැ. උනොත් එහෙම කියනවා මේ මට ලියලවන්න බැරි වුණා පුළුවන් උනොත් ලියලවන්න. ඉතින් සන්තෝෂයි සම්බන්ධ වුණාට අපි එහෙනම් මෙතනින් සමුදෙනවා මේ මෙල්බන් නගරෙට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපිත් එනං ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම සාකච්ඡා සාකච්ඡා මේ කුසලයේ සියලු ලෝකවාසී සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා මුදිතාවෙන් අනුමೋದනා ශීර්ෂයෙන් පෙළඹෙමු. එත්තාවතා චගම්